ආයිබොන් කියලා ලංකාවේ හොඳම පටන් ගත්තඩ හොඳම පොඩ්කාස්ට හොඳ පට මොක ගුගල් අයිෝ අයිෝ මේ හරි දෙසීය දෙසිය හිතුව දෙසියක කියලා හර අදන්න දෙසියට එන්න ලම හිතුවෙන හර්ෂයිති කොමර මේ අපේ ඉන්න මේ කැංගුරු ලන්තයෙන් තිල්ල ගුණ සේකර හැගුරුකි පිටේ නැකල කතා අද ආයදන් ටෙක්කතට ටෙක් එක්කතා කියන්න පුල දැන් ස්කයිපල කෝ සරන අපි මුල් කාල මුල්ලවදට යන අවරුදමකට ආබ පස්සට යන මේ ඕක ඕක කිවා මතකුණ මේ ඇත්තර මේ ටෙක් කතා මේ අපි ඇත්තරදනගේ නෑ මේ ගුගල අයෝ එකට එක ඩාලෝක කරපකට මේ ටෙක් කතා සබිට කර තිබට එක් කතා තියෙන කියල එකවකක් මන්දක කවර ගුප් එක අපේ ගුපේ මාකරගත් දාල්දින මටත එච්චර මේ මේ ඔන්න ඉති එක නිසා බෝඩ් කරුව හැමටම ස්තුතිනේ කරන්න අපි අර දවස් දෙකට කලින් තව දන්නන්නේ ඕ මේල් එකවහම <laughs> එන්න කියලම බෑගෝ හමරන්න එන්නම කියලක මටස මේ ඇත්තන මේ අපිට විතරන්න මේ තව පොඩ්කාස්ට් තුනකට හම්බන හයිපස්ටෙලා එකට හම්බන සකට ලේස එක මේ ඉතින් අර ඕක නිසා දැ පොඩ්කාස්ටල්ට එහම තැනක් කෙනෙ ගැන ම සතුර ඒක නිසර පොඩ්කාස් කියන ට ගන්නකට පොඩ්කාස් පොඩ්කාස් පඩි හයිපරත් තියෙන ෝඩ් දෙන එකන මොකද අපි මතක දර ඒසු අභිමානි මුල්ල දිහම්බෙනකට අපිට ඒක තිබුණන පොඩ්කාස් කෙලගන්න අපිට මර ඒවගේකට තමයි දන්න තිබ අහෙමකුත් තම්බන දස් නමේ ඒක පෙන්නල් හර්ස එම්බියක් කරගත්තන දැන අවුරුදු දහකට කලින්න ඉති දෙදස් නමයක තම හම්බ නිසාභිමානී එතට එක්ක තබට කන කොත්තර කල්ද අවුරුදු නමයටම දෙසියනික මධිම දීවගේ නෑ හරි අවුරුදු හතරන්න පහත ටිකයිට ගොඩ කල් මොක දන්න මේ ළඟ දෙර කවරුහරි ඩවන්ලෝඩ් ලිින්ක එක වැඩ කරන්න කියලා දහත් දක පිස කරන මං කාලග <laughs> <laughs> හර්ෂ ඉන්න මං බුද්ධික තිල්න ඉන්න නවතිල්න්න කැගුරු කාලන්න එක සක් ලපිය <laughs> කතා කරන කැගුරු කටාර තොර මස් කන ගැන කතා කරන අපි තහන කරන මම මේ දහතුන් නිපිසෝට් ගැව අද ටික ආර ඩවන්ලෝඩ් ඒකට ඇඩිටෙස් කරන්න බලවට ඇඩුනා ඇඩුරන එන්න ඒ ඒක අපි ලියලා තියනෙත් ටෙක් කතා පැවිසි අතර තින බ්ලොග් මැරතන සිරාට ඒක හලිවරගෙන නෑනෑ නික මුලටික විතර දනිෂ්ක ඇත්තිටිය ඇදකොට ඕ දනිෂ්කා දැත්තන මේ අපේ පලවෙනි පිසෝඩ්ඩ ගෙටේ දනිෂ්කයි මේ අපින කතකී හිටික මතක නෑමකද මේ එක පාට නැතුර නැවත හේතුතන අපි අර කිවන ආරධන කරන්න පිසෝඩ් දෙසියට කට්ටන්න කියලා අපි එහම කරන්නතු වෙන පොඩ් කාස්ටේ කට්ටයක් ගෙනවා <laughs> කියන්න කවුද නම කියලා අපේ සැඩ ෆෝමට්ත් මම ලෝචන මනිමන්ත මම නිපුුණ ඉති අපි ආවේ ටොපික් එකින් මොකද කියන්න ටොපික් එක කියන්න ටොපික් කියන්න මෙම පොඩ්කාස්ටයක් කරන්න ලොක අසාවත් තිබ්බා ඇතරති අපි කට්ටියවිල්ලා ටෙක් ගැන එකෙන් මොක්කරික ශේත්‍රයක ඉස්රහටම කියනෑ එනට මේ හැමෝම මීඩියාවල ඉන්ටරේට්මන්් පැත්තේ වැඩගන්න ඉති අපිට තුම මිනිස්සු හැම සබ්ජෙක්්ටක් ගැනම හරියටම දන්නේන ඒගොල්ල හොයන දේවල් කතාගන්න දේවල් සමහර මාතෘක හරියට හොයන්න දන්න දකින්න ඉතින් ඒ දේවල් ගැන බුරු නිත්‍යා විශ්වාසල ඉන්නවා අපිතින් ඒවාගේ ටොපික්කයක් හොයලා ඒ ටොපික් එක ගැන තමයි අපි කතා කරන්නේ ඉති අර කට්ටියකාව අර කියන්නම් වල කියන දේවල් ටික නවත්තන්න තම වැඩේ කරන්නේ හරි ඒකනම් කරන්න අමාර වැඩ ගැනට අපි පොඩි <laughs> කලා <laughs> කොහෙන් දහන්න තියන්නේ ටෙක් කලා කරන්න ගහමත් මේ කොපික් හන්න එකක් හොයාගෙන කතා කරන්න අපි පොඩ්ඩක් කතාගන්නවා අරමවා නැහැබයි මෙම ඩෙක් කතාවලින් ුත් ඒක කලින් ගයි කොච්චරන හැකිවත් ඒවැඩ කරනවා තිරනාමේ ගොරමාණයක් හදන්න පුළුවන් නේ අපිට මදන්න ගොර හදන්න පෙරිකාතින් හදන්නම බැරි <laughs> තිරෙන අහනම ගොහෙන් දහන්න දින්න කියලවක අපේ චැට්බොක් සෙල්කේ කියල සයිට් චැට්බොක් සෙල්කේ නෑබ ඒ දාග ආනයක නෑන ඒ සෝදාසක උඹේ කට වෙන ඇති මෙයා අද මේ කට්ටි සවුන්ඩ් අවුල්න කියන්නවා මයික් එකයි දෙක තුන අතරයි තිල්න ස්කයිප් වලින් ඒක නිසා මේ අපේ ඉතින් කවදාවත් අත් එක්ක මම කොහරේ දා මේ ඕවර් සෙරමනි එකේ දැන් මලින්දව හම්බෙලා මලින්දත් එක්ක කතා කරගෙන ඉන්නවනේ මලින්ද කියනවා දැන් මේ සෞන්ඩල්ට මේ මාන්සින මෙච්චරම කර මට ඉතින් හිනාගේ ආන්‍ය අම්ම අපි මොකක්ද ඒගැන අපේ ප්‍රඩක්ෂන් කොල්ටි ගන්න අපි අර ගෙදර හොදිවෙනවාගේ එකක දවර එක කරහන මොද්දවත් ඒගේ වැරදිලා මතක් වුණේ අර ටිම්බන්ස් ලී කර මේ සොරි කියලා ඩබල් තිල්ල කතාගන්න මල්ල එක මල්ලිගෙනට ඇහන තිල්ල කතාගන්න තිල්ල කතාගන්න අපි අතුස්සන්න <laughs> හරි කියන තිල්ල හැබ හර්ෂව දැම්මන මේ මේ පැත හසගෙට් පෝන් එක මේ මට මල්ලිට දෙන තිබ පොඩන්න මේ වර්ග හම්බ මේ ගනි ඕක මට දිය නෑ හරි උඹ එකක් ගහ මම දන්න හරිට බල ඔන්න එකන බා එන්න මේ දාල පුරුදුත් නෑ ඇපල් ලේවන බෝදරෑට අනි පැතනි ඇපල් යන හුරුත් නෑබන් කනත් මේ අයිත් දන්න කනබල්ල ගන්න ඔව මේ ගැඩයකුත් තින මේ වස්සට දමුණට දමුණ කරදමට මම හරිට ගන්න කොමද ගන්නේ අර කෑල්ල තියෙන දකුණ ඉති උඹේ කන මගේ කන එක පැත්ති කන්ද ගත දුන්න හරි ඇහන ස්ටිල් මේක පොඩ්ඩක් මදි දිල්ල නොකවන්න එම බාද දවස එක්කතාල් දින කම්පලේන් සහය ඇද ඇදකුල බෑවාගම කිය ඇද ඇද ඇපල්ලකට බැනහිද පොඩ්ඩ දුකයි ඇපල් ගොඩක් මෙතන තියෙන ඇපල් එකට බයින. මේ අතිරලිනේ ඇපල් එකේ බයින්න එපා. සිරාවට. ඇපල් ඔක්කොම ඇපල්නේ. අම් පටවුළු සිරාවට ඕනේ. ඔක්කොම ඇපල්. මැක් දෙකක් ඇපල්. කොහොම බයින්නේ? අම්ම ඉතලා ඇපල් ගින්නේ. මේ ඔෆිස් එකේ නේද ඇත්තයි ඇපල්. ලැජ්ජා පාර ගහනවා. ගාලින් අපි මේ 200 ආ මොකද තියෙන්නේ? පටන් අරන්. ඕ. ඔව්. ඒ ඒ මොකද කියන්නේ? බජට් පොඩ්ඩක් ස්ලෝ වැඩි ලෝඩ් එක වගේ ගාන එක. ආ මම හරි. හරි. එපිසෝ් දෙසී ගැන කතා ගනුවට අපි හවසත් කතා කරේ මේ මොලින් දම්ම මේක සෙට්ච්ච කට්ටි ගැන කියනවා කියලා දැ මතගෙනනේ ඔක්කොම එච්ච ඒවගේ මිනිස්සුන තරාගෙන ඒකද ඒකින්ද හෙට වගේ හොල්ල පෝස්ට ගත්දාම් කොහොමද කියලා පරණ සයිට් එක ඔක්කොම් පෝස් බල්ල ඒවගේ තයි කරන්න අඩු ගන විස්සක් විතරවත් ඇතිනේ කොහොම කතා කරන්න මාපු එනම සපොට් එකට අපොය ඒවගේ බුද්ධික මාම ඉස්සල කියන්න ඇද අරම ඩ දැ වැඩිය කට්ටිය පාච්චි කරන්න ඒවගේ ටිම්බන්ස් ලී කියල්ල තිබ මේ අර කෝලන්න එකට පස්ස සෑෂ් දෙකත් දැම්ම අචර හිතන්නතු අපේ සොරි කියලා කට්ටියට එක ටයිප් කරන්න යන්න කියන්න ඒකඉද කියක් කලුනද කියපපපප එකක් ඇත්තන් ඔය කෝලන්න එක මේ දෙක ඒද ගන්නත්තර ශිප්ට මාර තාමත් යවාරලෙන් ගොඩ් කරන්න ගතෝ කියන කරදරයක් ගොඩ් කියන්න තුනගෙන අ කියන කරන්නේ දැවට මොකක්ද කරන්න කියන්න අපිට නොගහින්න කියන්නේ සොරි සොරි කියල දා කියන්න සොරි ඩොට් ද ප්‍රශ්න කතා කරන්න නැතම් අවල්පල් කතාග ප්‍රශ්න තියෙන ගොඩමට රෝන කොලුඩි ඇයි මේ රෝන් නැවන්න කියලාන ඉන්ඩෝ පරිසරයක් ඇතුළේ එලියන් එලියවන්න බෑන තරන්න මෝට් කල්ල දීටික බලමුද මට ඉන්ඩෝ ඩ්‍රෝන්ස් ගොඩත් තියෙන ටමේට් කල්ලා තියෙනවා ඉන්නට ගන්න අරමයට ආහම සින්න ඇතිනේ අර මේ මේ රැල් ෆලෝරන් නද මේ මේකක් කල්ල ති බැර අපි දැම කිවනි පාර දෙක් ඩෝන් ඇත ගවල් ඇතුලවන්න බෑ කියලක කන්න අර වෙලාති කට්ට යවගන් තේරෙන් පබ්ලික් ලේසරන යවන්න බැරි ්‍රෝන කයිල ඇතන වැදව තුවාලවෙේ අර චයිනස් පොඩිය ඩජයි වයකක් වැදොත් කරයි මේ සමහරේවයි අර මේ පෙතිවලට තියෙන පොඩි ගාඩ්ඩයක් ඒ ප්‍රතිවල තියෙන ගාඩ්ඩක තියෙන මචන් මේ පෙති බේරගන්න පෙති බේරගන්න ඒක කේස යාරි පලෙන් ප්‍රශ්නය දාලක තින් ප්‍රෆෙෂනල් සටිකේෂන් ගැන කියන්නලු සිස්කෝ රෙඩ් හැට්ටගේ මොනාද කියන්න තියන්නේ ගැන මොනද කියන්නවා ඒ හොඳ නැද කියලා දේම හොඳයි සටිකේෂන් ඉති මොනා කරන ගති අවුලක් නෑ ඒක එන තැන බලන්න ඕන්නේ සමහර එකත් දන්න සටිකේෂන් ටෙස්ට එක ස්ටෑන්ඩඩ් සිස්කෝ රෙඩ් ගැට්න අවුලන්න මං කියන දැන් ලංකාව කවර දෙන ප්‍රශ සටිකේෂන් කරන වටනා ගැන කොම්ටයි ලගේ ඒ පලස් හඩ්ඩයි පලස් නෙක්්ටගේ වගේවා ට ඔය සිසින්නේ සිසින්ප ඒටික පැස මයිකසොෆ් ලන්සිප එක්සන්ස් ටික ම ගොඩාගේ මයිකසොප් ඇබිනිි යනවනා ිනක්සල් ති රෙඩ්ඩත් ලගේ කතා දැනටක පිළිගත්ත ගතින ඒක තැබෙන ගොඩක්තින ගැන සිිස්ට බිජිනය මිනිස්ට්‍රේට වගේ කියල කේකව තියෙන හර කරන්න වාල කරනට මන කියන්නේ ගැ තමගේ මකරේ කරියකට අදාල සටිකේෂන් කරන වට කරන්න යනක බලන්න මොක දයක ක්ස්පිරෙන්න්ස් ඇතකට තියෙන දෙයක් මේ ගැන තමන් කරන දෙක ටිකේෂන ගන්න ලේසීමකද ඩේලි එක්ස්පිරන්සය කම්බඩහි කාලයක් තිබුණ මේ කොහොමත් පස්ටේගේ සැකන්ඩීගේද වගේ සීසිල්න්නේ කරනවා වැඩ ඒකම කරන ගට්ට ඉන්නවා ඊළඟට ඩිවල තෝරගන්න වැඩ ඒවගේ මේ මේ ජාවත්තර නම් ඉතින් ඒ තොරකල් ටික සැ මේ වගේ අද සත්තින් සටිපිකේෂන් ගැන කට්ටිය ඕක දෙවිදිහකට කරන එකක් තමයි අර සටිෆිකට් එක තියෙනකොට පයිල්ලක ලොක කරගන්න ප්‍රමෝෂන් නම්බේන ජොබ් ගන්න හිද කරන්න තව කට්ටිය ඉල්ල ලවගන්න පා කෝන්නේ අපි සත්‍ය රැවල උල නො රැවල ඇතිල්ල න සිරාවට ඇයි මගත්සන්න කර චරගාන රැවල වදිනකොට අපිට සද්දය සටිෆිකට් ඔය ප්‍රොෆිෂන සටිෆිකේෂන්යක් කරනකොට මේ ඒ ෆිල්ඩ එක දැන් ඒ ස්කෝප් ගත්තිනන් තකොට දැන් අපි නිකන් මොන හරිගෙන ගන්න කියට පස නිස්සන දනකොට එම නැතුව මේ අරකට අර ඒක තින හැම කරුණක්ම අහුවෙනවා අහුවෙන ගැන අඩුගාන සිලබස් එක බැලුවහම ඒක හරි තියෙනවා එතකොට හැම එකක් ගැනම ටිකටික හරි ගෙන ගෙනයන එතකොට ඒක වැදගත්වෙනවා මොකක් හරි සබ්ජෙට් eh, එකක් ගැන මේ කවර නැත්තන් අරමේ සටිවිගට් ගත්තත්නකත් ඒටික ඉගෙන ගන්න එක වටින ගොඩකර ඉතන්ගන්න සටිවිගට් කමන හැමදම දන්නවා කියලා මකද මාර්ටක ආගවත් ගේවත්තින එක සටිවිට් තිනවා මට සිසිෙන්ෙ තියෙන මට කිසිම කටෙක්සික අදාල ගන්න <laughs> ඒ අර ඉගන්න තමන්ගේ සබ්ජෙට්ක දන්නත සමහර ඉන්ටවල්ට එනවා ගොඩක් උත්සගෙන ට ප්‍රක්ටිය ප්‍රශ්නකම දන්න කිරවාදාගත්තය තමයි තියෙන නමුත්තර ප්‍රක්ටිකලි ඔලුවට කියන අත්තන කන්සප්ට ඔලුවට ගල්ලනෑ අර ප්‍රශ්නට උත්තරේ දීලා පොඩදාගන්න ඒකයි අන්න හිතන්න ලංකාව ලෝක කිසිම රටක මේ කිසිම කම්පැනික ප්‍රමෝෂන් නැද්දේ කියලා මොකක් හරි සර්ටිෆිකේෂන් එකක් කරගෙන හැබැයි සමහර කම්පැනි සල්ලි දෙනවා ඒ සර්ටිෆිකේෂන් එක ඉවර කරලා මේම දැන් උදාහරණයක් ගමු සිස්කෝ පැත්තේ ඉක්විප්මන්ට් ඔෆිස් එකේ තියෙනවා නම් සිස්කෝ වල නම් වැඩ කරන්නේ CCNA CCNP කරන එක වටිනවා වටිනවා ඒගැන්නේ ඒ එක්ස්පෝෂ එකක් ගන්න සානික මේ හැම සටිෆිකේෂන් නම්ම මේ රිනිවල්ල ගත්තන ගැන ගත්ත පල ජීවිත කාල්ටම තියෙන්න පෙඩක් සබ්ඩේට්ක් කෙනකොට ඒක රිනිව කරගන්න ඒගැන් සල්ලි යන වැඩ තව කාලිග දැන් කම්පැනි විදිර ගත්තොත් වාසියත්තින එතු මොක මයිකසෝ සටිෆිකේෂන් කියලා සටිෆයිට් ඩිවලපස් ලයින්නකොට අර ඒගොල්ලගේ පාර්ටනශි ගෝල් පාර්ශ ඒකට සයින් අප කම්පැනීකට සයින් අප පුනාහම මේ ඒ වගේ කරන්න දෙයක් නැති වෙලාටත් කරන්න වෙනවා මලතන ඕන ඒ වගේ තොට කම්පැනිය කලාන්ට්ලට මාගට කන්න බලන මෙච්චර පෙන්න හම කියලා ඒ වගේ ගත්තින එක ගොඩක් අයි කරනවා ඒකමයිද තවත් දෙයක් මේ ඔය සිකියවරිට මේ කම්පලස් ගන්න ගහාම සටිෆිකේෂන් වලට ඒගොල්ලො අහනෝ මේ කී දෙනෙක්කින්නවාද මේ මේ සිකියවරිටක්ෂෑම් පස්සච්ච ඒ වගේ අහන වෙලාවල් තියෙනවා ඒ වගේ අර ඒක ඒක මගේ තමන් කරනදට අදාල සිටිකේෂන කන කරත් දැම ස්කෝලෙන් අවට්ච්චකන් සිටිකේෂන් කරලා ජොබ්බෙක් කන්නටන මනන්දගෙන පඩි නැතුවාර කොහරගි වැඩ කරන්න පුළුවන්න මාරන්න එක්ස්පිරස හෝද වෙන රටාලන්න ති ඉටන් කරන්න කලේ සල්ලි මුකුත් හම්බවෙන්න හිල වැඩ කරන්න කොහර ඒවගේ උගහන ඉන්ටර්ශිප්පර කිය ගවන නෑ එහෙම කරන්න අරම බර්ක්ස්පිරිසත් එක් සටිකේෂන කිය මර වෙන්න ෆන්ඩමෙන්ටල් ඔල්ලුවට වැටෙනවා මේක මේකනි කියලාර අඩු ගානේ නිකන් මොකක් හරි ඔලුවට එනවා නිකන් නැත්තම් අර මේ කොමකද හැබැයි බුද්ධි වගේ කිරි පෙන්නවා වගේ සමහරට නොදන්නම සබ්ජෙක්ට් යන සර්ටිෆිකේෂන් එක කරපම ඒකේ උසපල්ල දැනගන්නවානේ සර්ටිෆිකේෂන් එක නොකටත් ඒකට අර තියෙන පාස්වර්ඩ් එක වීඩියෝ එකක් හරි බැලුවොත් සෑහෙන්න මේ කවර කරගන්න දැනගන්න මේ ටික තමයි මේක යටතේ එන්නේ කියලානේ අදක අද කාලෙතින් අර මේට එකත පනගත මුල් කාලයගේ නෙම ඉන්ෆෝමේෂන් හන්න එච්චරමාරුන කොයින් සච් කර ඉන්දියන එක කද විඩිය ගත්තින අනිතක පේඩ්ඩේවත් කොහෙර අප්ලෝඩ් තින යුටුපරක ඒක නිසා එච්චර අමාරුණ අනිකුටම මේ අයිට ප්‍රෝය වගේ තියෙන මේ මේ ඔන්ලයින් කෙලින්ම පාචි කරන පුළන් සයිට් න එකැන ගෙවල පාචි කරන පුළන්ගේ ඕනම සටි ගන ගෙවල මේ එක්ස්පට හැබ සිටිකේෂන් මෙයාර තමගේ නොලෙජ්ජ හදාගන්න ලික්්ඩින් එකෙත් කරන්න ලර්නිින් කියල වෙනම එකක් ලින්ඩය කරගෙන කරිය පාත්තකට කොච්චර ෆෙක්ටවද කියන එකට තමන්ගේ නොලච්චකට ද මොකද ගොඩාක් ඉන්ටවීවලට ගැන් තිලියටත් මොකද කරන්න කොන ඉටවට ෆිස් පස්ස මොකක්ද තිල්ල ෆිස් බස්ස එක ගොඩක් කටි දන්නගන්න දන් දාමන් මගේ දන්න දන්න ඇතුස මොකද නම කිය හරිර ඌ දන්න ෆිස් බස් හරි සිස් බස් ඒක තියෙන මොක්කරි තමන් කැමති ප්‍රෝග්‍රමින් ලැංවේජකින් එක නන්සිය වෙනකම් ප්‍රින්ට් කරන්නන හැබැයි තුනෙන් බෙදනවට ෆිස් කියල ගහන්න ඕනේ පහෙන් බෙදනවට බස් කියල ගහන්න ඕනේ දෙකම බෙදනවට ෆිස් බස් කියල ගහන්න දැනගන්න හත් මංබට අපි දන්න ජීවිත කාල කියන්නේ මේකින්නල ඉන්න නෙේ හොනාරි වැඩක් කරන බල දැනුත් නීටින්නක් වයගෙන ඉන්නවට බාටවල වාඩිලා කතා ආනිත කියන්නේ මේ බිස්නස් ඇනලිසිස් පැත්ත ඕගලන් කරනවා නම් ඒ IIB කියලා තියෙන සර්ටිෆිකේෂන් දෙන එකක් ඒක තමයි අනිවාර්යයෙන්ම මම නම් කියන්නේ හොද්දම ඉගෙන ගන්න තියෙන ලේසිම සහ ඇකියුරේට් මේ දේ තමයි කාගේ හරි යටතේ වැඩ කරන අප්‍රෙන්ටිස්ෂිප් කියන එක. ඔව් ඒක. ඒ කියන්නේ ඉන්ටර්න් කරනවා කියලා මම දාසිරේ කවුරු එකෙක් ගැන මොනවා හරි කරන්න ඇදලා හරි උට ආතර කකුල් දෙක අල්ලගෙන ඇදලා හරි මං ඉස්සර ඉලෙක්ට්‍රොනික ඉගෙනත් ඉතින් මම අපතේ රේඩියෝ හදන එකක් ආවිලා වාඩිලා ඉන්නේ. කුඩි කාලේ මම කියන්නේ. ඔය තුන හතර වසර පහ වසර වගේ ඉන්න කාලේ ගිහලා වාඩිලා ඉන්නේ. දේ වගේ අරවුණහම් වෙන්නේ අර පික්කරගන්න ලෙසි මුද විශුවල් විශුවල් කියන හැමතිස්සම් වටන අර කොලෙකින් කියෝල දන්න දෙයක් ගැන ඉතරටට පෝග්‍රම්මි වුණත් ඒ විදි මන ඉස්සර අපිට ගම ඉට තිබෙන කෝඩ් හන්න මන පොත්තල්ලිවේ පොත්ති මාත් ලැබ්බ එකහට පස්සේ පොත්තල්ලීල දී අයුදේට ගිල ටයිප් කරන ලැබ මක්සකපුත් එහෙමයි කියලෝ කියලද පොතේ ලියල තමයි ඌ එන්න කාලෙ කොහෙද බම් පොතේ ලියන කම්පියුටර් බලන්න මාරුවට PhD ඇවිල්ලා තියෙන PhD වලින් නෙවෙයි එතනේ මගුල පොතේ ලියව කියලා කිව්වා කවුද කියේ කවුද කියේ කොහෙල කියේ බොයි කියන විශ්වාස නැහැ මම ඔයාලා දෙන්න ඔයාලා ලින්ක් එක ඔය කරන්න බලන්න හම්බෙයි ඒක දාපුවා අනතක පම්ප හැමෝම පම්ප කරනවා අහුවෙනවෙනකා පම් මන්න ඇත්තරම මේ ඇත්තම කතාගත් මගේ හර ප්‍රසෙස්සකෙති මංගෝය සටිකේෂනක ස්කොල් කියල කියලක තන්නර වැඩ වැඩ පුළුවන්කම ඇත්තරම ඒකට <laughs> අද මොකද සහට ගරක තිලියක සීව අප විසය දුන්න මොක්කෝල අතක මේ කව අද බලපක් කියනවා තිලියක මේ පාර්ශීවක තේවගේ වෙන්නද බැහැදුවෙන එක මහන්සේ <laughs> තව මේ ට්‍රෙන්ඩ් එකක් තියෙන මේ දවස්වල මේ AWS සර්ටිෆිකේෂන් කරනවා කරනවා මොකද මේ හොඳට ගෙවනවා පිටට අවුල ඒකයි වැඩක් මෙහිදි සමල්ලාට ඒක වැඩ කරන්නෙත් කරන්න සාල නෑද අර වෙලාදන ඩස් කර තැඩන්න ටච් එකක් නැත්තමකර සලූෂණයක් දෙන්න මොකද ප්‍රශ්නයක් දුන්නා මේකට සලූෂණයක් දෙන්න දන්න මෙතර පටන කොබල මේ කොබල මේ කොබල මේක හදන්න පුලන් කිය තමයි දන්න නමුත් ඒ හදන්න කොබ ඒ දන්න ඇයි කියලා දන්නෙත් මොකද මේක කරන්න කියලා තේර ඉගැන් අර මන්ඩ පෙන්ශස් නෑ කියන තන සමල ඩාර්ඩියන් ඩේටබේස් එකදන මොකට අදරන කියලා දන්න මෙතර දෙවෙනි ප්‍රශ්නත් එක ෆියච of ඩෙවොප්ස් යනාවදී ඔය ගැනම තම අහලති හොඳ ඉති ෆියච එකත් හොඳයි ෆියච හොඳයි ඉන්න හොතාව දෙවක්ෂන කියන්න ගොඩ බුද්ධික දන්න දයට ඩෙවෝප් කියන්න ඩිවලබන්න ඔපරේෂන් ඉස්සර තිබුණන ඉස්සර මකා ඩිවලොක් කල්ලා ඩිප්ලෝයි කරන්න වෙනක්ටක් හිටියන් ඔන්ගේ ඉස්සර ජොබ්ික තිබුණේ ඕස් දැම්මා ඊළඟට දෙන ඩිපලෝයිමට පනවාරි බයින රිස්මනවාරි ඉල්ල දැම්ම ඉළඟට මොනහරි ඩිතාස්ට රිකවරිවලට ගිල්ල ඒ වැඩටි කර ඒවන්න දැ පේසම කල යගේ වැඩන දව දැ ඩෙව්ස් කියනකොට ආවේ ඒ ඒ සෙට් එක ආව පොඩ්ඩක් ප්‍රෝගමින් පැත්තත් දන්න කට්ටිය ඒකල ස්ක්‍රප් ලියනවා ඔටෝමේෂන් කරනවා ඊළඟට රිස්ටම් මැනේජ්මන්් කියන ර ප්‍රශ්නයක් වෙසතුවර ටීම් දෙකක් දෙකට බෙදිලා තම තමන් වැඩ කරගෙනන්නකොට ප්‍රශ්න වෙන එක අඩු කරන්නත් එක්ක තම ඒකාව ඒකයි එතකොට මේ අර එන ඒක කන්ෆලික්් එන එකත් අඩුවෙනවා අනිත්තක ඒගොල්ලන්ට දෙපැත්ත ගැනම අවබෝධය තින ඩිගලොප්මන් පැත්තත් ගැනත් ඩිපලොයිමට එක ගැනත් ඉන් පස්ටක්ටක් ගැනත් හැමයිකම ඒ වගේ ජොබ් එකත්තමයි ඩෙව්ෝප්ස් කියලා කියන්න ඔය ඉස්සල්ලම සිස්ටම ඇඩ්මින් කිව් එකට හෝ බල තින මේ ප්‍රෝග්‍රමින් කෑල්ලක දතුට ගැන සිස්ටම ඇඩ්මින් නම් විසරදන්න මොනරි ඔයස දන්න බටන්ටයක් ලික් කරන්න ඕනට ෆයිටක් කොපි කරන්න ඒකට අර ප්‍රෝග්‍රමින් නොලෙජ් එකත් එක්කව කරලා අප එකක් තමයි ඇතන ඩෙවප් දැන් ඩෙවප්ස එක ඩෙවලපසට ලේසි වෙන මොද ගොඩා ටූලින් තියෙන නිසා ස් කර බැයි ටූල්සර ප්‍රශ්නයන්නේ අර බග්ගකක් හර සිකට වන්ර බිල්ටයක් කවත් අනාගතයම අත් අඳුරේ අර ගැන ඩිපෙන්ඩෙනකොට ටූල්ස් මත දැන් මත් දැකල් දෙන්න ඇත හැම එකට හැම ටූල්ල එකම හැම විදිර දන්න ගයා මර ඩිපෙන්ඩබිලිටි ඒක මැනෙස් කරන්නම ටූල් ගොඩ ගත ගොඩාක්කාල මේ දස්සල හරියට පාච්චි කරන්නවාන මේ මොකක්ද ඩොක ඩොක ඩොකන හැමේකට අලුත් කන්සප් එක අවු කතාර ඩොක ඩොක ඩොක ඩොක නමුත් ඇත්තරම මේ හරියට ඔප්ටිමයිස් කල සිස්ටම්ම ඩිප්ලයි කරන්න ගයොත්තේම කරගන්න දෙරන්න ඕ ලේසි ලේසිට ඩොක එක දැම්ම තැරයා මොකද ගොඩක් කලාට ඉස්සර සිස්තම හදන තින ප්‍රශ්නත මැසිින් එක හදල කිල්ලා කලයින්ගේ දැම්මම හෝ නැත්ත සරග ඩිම්ල කර වැඩ කරන්න ඉති ගොවාගේ ප්‍රශ් ගොඩක්ොය මේ ඩොකහින්ද විස දෙෙන හොද මට මාතකයි මංුවයි වැඩගන්න ඒ කාලේ හදන ඔක්කොම ඇප්ලිකේෂන් බිල් කරලා කට්ටිය හදලා ක්ලයන්ට් ගෙ ගිහලා දැන් මොකද කරන්න එක්ක රන් ටයිම් එකක් නැහැ ගෑ එක්ක අරගක් නැහැ ගෑ මේකක් නැහැ ගෑ එක්ක පැච් ලෙවල් එකක් නැහැ ගෑ මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඉතින් ගොඩක් ඔය ඩොක වගේ විස දෙන නමුත් අර වෙලා තියෙන්නේ ලීන් කියන මොඩල් එකකට ගියොත් එහෙම ඒ කියන්නේ ඒ ඩිවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක හොඳයි හොඳයි ඩිවලොප්මන්ට් එන්වයරන්මන්ට් වැඩි ප්‍රශ්න තියෙනවා මම දන්න ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඒ කියන්නේ ඒඩස්ර ඩොක දාලා දාලා මන්තලියන බිල ඉටස ඩොකායින් කල්ලා නේටව රන් කරම ආපු බිලයි ලොකු ඩිපරන්සස් තියන ලොකු ප්‍රජෙක්්ටල ඩිවලොක් කරනකටත් ගොඩක් කරට ලේසිද ටූල් චේන්ස් කම්පයිලත් ඔක්කෝම ඩොකයිමේජ් එකක් ගහල තියලා ඒ අරගෙන ඒක උඩ බිල් කරන්න ප්‍රශ්න ගොල එම මේක පුෂ් කරන ප්‍රඩක්ෂ අනිකදැන් අර කොහොමත්තර ප්‍රඩක්ෂන් එන්නවා අරමන්ට එකක් සාමාන්‍ය සිකට ෝරියන්ට එකක්න ප්‍රඩක්ෂන් වාර්මට එක වෙනම ස්කටනයිස් කලා දන්න ඕනේ ඩෙවලපට වාරමට මක ඩියලපට වාර ලීනියන් තියන්නේ ඩිවලපට ඕන චේජ කරගත ඕන දානම නම ඩිපලොයිමට යාමරමකරි ස්කටනයිස් වන්න ඕනේ මොකක්ද කල්ල තින කොමද කම්පික් කලද නැත්තන් සමල්ලට රහදාගන තිබට ස් පාස්සඩ් ෆයිල්ලෝ වගේ යන්න දැන් උදාහරගත ටවිට මේ ළඟ ප්‍රශ්නයක් කලා තිබ මේ ඩිබක් කරන්න ලෝගේ ගාල තිබ්බා සිියසනේම එක පසට හොඳට පලේන් ටෙක්ස් ලින් කොච්චර කල තිබා මාරුල මේක ලයිව එක ලයිව් ඩිප්ලොයි් කරලා හෙම ලොගික වැදිලා ඇති ඒ වගේ අර ප්‍රශ්න වෙන්න පුළන් අර රැපිඩ් ඩිවලස් පටනකොට ඊට අමතර මේ අජයිල් මැරල කියලා කතාක් වුණ මේ මැරලා ලීන් පැත්තනද යන්න ජයිල් මැරල මෙම හැමතිස්ස මොකෙක්කරි මැරිලයිති අලුත්තක ලීන් <laughs> අලුත් නෑනේ ලීන් කැනුවක් කාන්බාන් ජයිල් තියෙන ෝටෆෝල් තියෙන අරා තියෙන ජයල් ගැන පොඩ වචන වෙනස්සෙන් උමනාද වෙලාද තියෙන එකටම නමත්දාලා වගේ ස්ක්‍රම්මකින් ඇජයකුම් ස්ක්‍රම්ණ පාවිච්චි කරන්නේ ශ්‍රම්මක මිනි ෝට ෆෝල්ලයක් යනවා කියන ප්‍රශ්න දී අර ස්ක්‍රම්මය ගත සතිදේ කරඩි මාසකට හරි සැට් කරලා ඒටික ලෑන් කරලා ස්ප්‍රින්් එකක් ප්ලෑන් කරලා කරනවා. ඉතින් එතකොට අපි ඔෆිස් එකේ මොකද්ද මම පාවිච්චි කරන්නේ? එහෙම ගන්න. <laughs> එහෙම කාන්බාන් යන්නේ. ඒ කියන්නේ එන එන විදිහට වැඩ කරනවා නම් කාන්බාන් තමයි. අපේ කාන්බාන් නේ අපි නිකන් කනබනවා. කනබනවා. අපිට අපි අපි අලුත් දෙයක් හදපුකෝ බය වගේ ඒ වගේ නිකන් රැපේ. දැන් තියෙනනේ ස්ට්‍රම් බාන් තියෙනවා, කාන් ප්ලෑන් කියනවා 100ක් විතර ජාති. අපේ මීටින් ලස් ඩෙවලොප්මන්ට් තියෙනවා. මීටින් මීටිමක් කරනවා. කාටරේ බයික් කරන්න මීටිමක් කරන්න මම කියන්නේ කරා. අතන සීරියස්. මේක තමයි මීටින් එක. මම ඉගෙන ගත්ත දේ තමයි කලින්ග මේ. දැන් අපි ඔය ඒ මොඩල් එහෙම බස්සන්න අදනවන්න අපේ වැඩවලට ඒකට වඩා සාර්ථකයි මේ තමයි ඒටඩි කරන්න ඒවයි ස්ටඩී කල්ලා මේ අපිට හරියන ඩිවලොපන් ප්‍රසෙස් එකක් ඩොකමටේජන් ප්‍රසෙස් එකක් ඊළඟට මේ අපිට හරියන්න ටූල් ටික මොනවාද හරියන්නේ දැ ප්‍රජෙක්් මනේජ්මෙන්ට් වලට වනත් තියෙන ඒවා දැන් අපිතම නිතරම මට හැම දාගන්නවා ඕක මේ දහතනෙක් වැඩගන්න දැටත් වැඩෝක දන්න න ඔබන්න නවා සමාරලාට ප්‍රෙක්ටක් කරනට වැඩි වෙලා දැබ මීටින් තිනගේ අර ටූල් හදහද ඩිවල පස්ලට එන ඕ හෙඩ්ඩකත් සෑහෙන්න වැඩිය මොක දන අපේ හමන වැඩක්කාන කලින් අනිවාර එකක් ගහලා ඔක්කොම කල්ලා මෝටම කියලද වන තුර සතියක් තරන පට තිලිල ජික්න මේ තිලි අපි රස්පිරි පයි පාච් කන සමර පොඩි ප්‍රජෙක්ටල් ඉට ප්‍රජෙක්සල් තිල්ල හදලා ගෝවර්ද දස්තුනා තරක් එක්කවක මහන්සලා මාකරයක් හදල්ලාන්න තිලි දගත්තකම් නැම ඔන්න මේ ටක්ගල් මනරුත් දාවගේ ආර්ශ නාන කියලා තිල්ල කියලා කිය මංගිසි කර ක්‍රිටිකල් එකක් අතරක් එසා ජෙක් ගන්න පියෝගේ ඇද ඕක දැටෙන් නැසක කරන්න ඒක දවසක් කරනවා නැවතිලා එතනෝ තමයි බෙදට ඇතිලි ආය අර හදන්නෙම ඒක ඒක නිකන් අන්න ඒ වගේත් ඉතින් තියෙනවා අඩප් කරනකොට පොඩ්ඩක් අර පොඩ හිතලා ඇඩප් කරා අපි නම් කරන්නේ ප්‍රොසෙස් එකක් මොකක් හරි එකක් හිතලා දාලා සතියක් විතර රන් කරලා බලන හරියනවද හරියන්නේ නැත්නම් ටග් ගාලා වෙනස් කරනවා නැත්නම් අර කාට හරි ඕන නිසා ප්‍රොසෙස් එකක් දාලා කවුරුත් දන්නේ නැහැ මේක කරන්න කියලා ඔය කරන් යනවා ඒක තම බොච්චර මීටින් තියෙනවා හරියට ඒ කියන්නේ ස්ප්‍රින්ට් එක අන්තිමේදී බලන්න එපයි මේ මොනවාද හරිගේ රෙට්‍රස්පෙක්ටව මමනව නොදන්නට ගොඩක් කටිනවා මංගේතට මට එතකොට ඔය මට තේරෙන්නෑකවා අපේ තියන එක කම්බෝඩ් ඇතින මේ කට්ට කවු අපේ කැනති ගත මංකෑගාගෙන නකොට කාටරම කර කෑලා ඉති ලියාගත්ත තරන්නේ නෑ ඒක අර ස්පින්ට් එක දැන් අවුරුද්දක් විතර විතර ඒක අවුරුද්දක ස්පින්ට් එකක් ට්‍රෙලෝ පෙන්වන්න බෑ ඒක පුදුම මොකක් ට්‍රෙලෝ දැක්ක ගමන් මන්නේ ට්‍රෙලෝගෙන් සම්පූර්ණ කාන් බාන්න ඔව් ට්‍රෙලෝ දැක්ක ගමන් මන්නේ අර නිකන් මගේ කෑම වගේ අවුල කවර උඹට ගොඩා ටස්දාලයි තියෙන ටෙලෝ ඇයි තවක ලොගන්න මගේ මචන් මගේ හෝල් කල්සප්ට කරමට සිිස්ටම් තුනාහතරකට උදේ ලොගන්නන්න එක පේල්ල එක හැවිකට ලොගන්නට මේකන මුම් මැසේජ කොම මෙසිජක අනකුක චට්ට ඔය අපේ ඇතර අපේ ගම්පෙන චැට් කරන්න ඕන්න පහක්ක තින ඉමල් දන්න පුළුවන් මයිකසොප් ටීම් සුත්තින ලැකුත්තින ඔක්කෝ තිරද අපේ ලාදින කම්පියුටර් නැතින්ද අවුලන්න කම්පැනිට වෙන්න කම්පනි කවර හර්ෂය කියල දන්න ඇත කම්පනි කවරු මොකත කම්ප මොනාගන්න ඊපී වගේ සැප්පගේ ප්‍රඩක්ටගෙන් ගවදන්න හදාන්න බලගර මීටින් එක මොට දී බඟර මීටින් ඇ ොට කරන වැඩ තේබලස් යන්න දැ මේ මල්ලිලා නිින්දයන්න කලින් අපි අල්ල ගල් අයි ෝදී ඊට පස තා මල්ලිලා ගැන කතාර හරි දස ටොපික් කරන්න වෙනම අද කරගෙන ජොබ් කරන්න මොනාද ආස කරන්න මනාද මන්න ති ඩි ඩිසයින් ජොබ්බැ කරන්නේ හරි ඉස්සල්ල මකට <laughs> <laughs> අර ටොපික ලස්සන් ලස්සට දාන්න ලස්සන හදන <laughs> මේ ඒට අර අර ජොබ් එක කරට ති ජොබ් එකට හරිට කරන්නේ ඒ අටු අර වඩුව එකතර පොටෝන මේට එක් කතාපේන ටෙක් ඔක්කොමට එක් සයිට් එකක්ත්න හරිට වැඩගන්න අර ජුටි කොල්ලෙක් කර හොඳ හදන සයිට් එක අපේ සයිට් නමරුව මො පොට්කාස් සැරේ පීඩේ දල්තිලිය මොකක්ද මට පීඩ්ලේ දන්න මස්සුනක් කිය <laughs> අර දස්තුනින්ද ඕකත් <laughs> මාර ඇතින් අපිට අපින කොම පිඩලේ ටෙන්ඩ එක පටන්ග දැ මීටින් තියල කට්ටිය මේ ප්‍රමිනත් දින පිඩලේ නතිලිය ඉල්ලි ලැජ්ජයි අප්පා යත් අයිටකම්පන යෝඩ මේ ජක්න මන්දරම මෙහෙත් මේ දැ ඔස්ට්‍රලියාවත් මේ ලඟදි මේ ගිය සති තමා මේ ගුගල් එකින් ඇවිල් හරියට පඩ ඇගතන්න අපි ඒනට බංර පඩ තාමදිල් ගොඩ ලෝපෝල් තින බා ගැන වෙන්න ඕන ගොඩක් අරාදුගල් ලෝග එකක් තිස්රයනස් කරගන්න ඕක ඕක හැබ මේ ළඟදි හැද මේටික බේදස්ටික හැදෙනවා මං ඉන්න ම ඕක මේ ඇපල් ලඩප් කරන්න කවගේ බලන්නු කරන ගන්න දාන ගන්න හැබ වින්ඩෝස් කරන්නවා කියලා තිබ්බා ඉන්ඩෝස් කරත් කරන්න නැතිවෙන හේතුව හවා ගනිමක් කරේ උන්ගේ අපි මේක කොම දැපල් වැහන්න චරවලන වෙලා උන්ට මද බැහන්න ගොඩක් කල ඕන්න ගත්ත ඉතින සල්ලි ගොඩාන පල්ලකට තින සල්ලි කොච්චරද කිවත් මන්රයෙන් හිට කරන්නටයි කරන්න හෝද උන්ට මද එක මහන්නත් ගොඩක් කල් ගැන උන්මද දැ උදාහරගත නික බෑන් ට්‍රන්ස්රැකර ලංකාවරහමද අපි පසෝ කන්ට්‍රිකගේ ඇවිලා අරකට යනවා රිපෝට්ට කර වදිරවා ඉංගල <laughs> හොඳ වැඩේ කරන්තින මේ ගොලන්ට කිල ඒවගේ පොඩක් කතා කරන අර රෝඩ කිල්ල මේ කරන වෙලා ගොඩ අපේ සල්ලිට ට්‍රාන්ත කරන්න අපි අරග එතකට පෙන පුලන මාබැංකුවත් තමන්න ලංකා දේශ ආදාහම තර ඊළඟති කියලවෙනවා ගටික පෙන්න්න නැනම ගව මංගද දැක්කර කැල්නි පාලමද කැල්නියකෝ දර දසනුවෙන් හද පාලම් ලංලෝකේ වේගේ මද පරමද මොකක්ද කියලාර දේබං එක ඒක දැන් කැඩිලා මේ අලුත් අඩිය කරන්න දැන් දවස් සතලිස් දෙසිත් විස්පාක් ගලතින තාම කරන සෝම කරන <laughs> ලෝක ස්ලෝම අලුත් ඇඩිය ඒක දිග ඒක වෙලෙන හද හදන්න ලේසි නෑන මං කියන්න මෙ නුවර පාරය ප ගැල්ලි පා දෙනනුව ගැල්ලි ගැල්ලි පරන් පාල අම්ම ඒක ගැල්ල දෙන්න දෙසිය හතලිස් පහකට කලින් කැල්ල දීමට හොඳලට යන්න අවුරුද්ද ගිහිල්ලා දන්න එක දන්නේ මූ මොනාද බන් දන්නේ යන්නේ අපි ඉන්නේ කාමර ඇතුලේ ඌ දන්නේ ඌගේ වර මොකද කැලෙන්ඩරේ ස්ක්‍රීන්ෂොට් ගාලා අපිට එවන්න මේ එද්දර අද දැම්ම මම ලොකු එකක් අවුට් ඔෆ් ඔෆිස් කියලා ඇරලා දැම්ම එකක් ඉවරයි මම තාම ගෙදෙට්ලා ඉන්නේ නිකන් ඒ ලෙවල් කරලා දැන් ඒලවල ඒ රැවල දැක්කම් බාදලයක් පොට ගක්ගා ගන්න මට ගන්නකෝ ගවන තරම් බැලුම් හගෙන රැවලෝ පන්දිය ගනගන මල මන් තාමත් කපන්න ළමයි දෙන්න ඇනුවල් තියෙන ඇනුවල් රැවල කැපීම බුද්ධිකැව නෑ බුද්ධි හොඳ චූට්ටගෙනවා එපල් ෆෝන්ෙන් ගහන්න එත්තේ ගන්න නොද කියලා අඩව නොදකින් වලම ගහට ගාල වලමද එතරින් හැමකම සල්ලි වෙන්න තමයි තමයි ඕවෙල්ලා මේ රෙකෝඩ් කරන සෙටප් එක පොඩ්ඩක් කියමුකෝ අපේ ඉන්නේ ඩෙස්ක්ටොප් මයික් එකයි මික්සර් එකයි ඩෙස්ක්ටොප් මයික් එකේ මොකද USB එක USB එකනේ මේ අර XLR එක තියෙන්නේ ආ XLR එක XLR හරි හරි හරි මම මයික් එක ඒ කියන්නේ ඔයාගෙන අර මේ මේ කතා කරනකොට කතා කරනකොට ටින් ටින් කරලා බලන දින ඒක මේකට කෑ ගහන්න ඕනේ නේද කෑගන්න මට ඉශ එකක් නෑ මම මික්සරගේ මේගොල්ලෝ ඩිරෙක්් මේ ඩිරෙක්්න දන්නේ මයික කට සට මේගලන්ට පොඩි ප්‍රශ්න තින මේ මටන ගුලන්න මගේ පැත්ත බැලන්ස් මයික්න මේ අපි අරන්තිනය ගොඩ සාර්ථක ඇද අපි ක්‍රමයක් වාගෙන කරන මයික් සිංකගේ එල් රෙකෝඩ් අපිත් ප්‍රශ්න න අපි කතා ආ ඕන් දෙන්න අන්ත ඕගොල්ල අපිට දියුණු වෙන්නේ තාක්ෂණයෙන් ඒ කියන්නේ දියුණු වෙන්න උනා වෙන කරන්න දෙන්න තියෙන අරියාදු කරනවා ඒ වගේ පිටනේ <laughs> අපි මෙතන ඉලා වාපරස්සේ ඇවිල්ලා මයික් ගාගෙන වෙන දෙයක් කරන්න දැන් නැති හින්දා දියුණු උනා නිසා කිව්වේ තකෝ කරන්න බෑ 100ට ලැජ්ජින්ද තමයි දිලියම ස්කයිප් වලින් අමාරුවෙන් ගත්තේ නෑ අය එතරම් කියනවා මේ අපි එපිසෝඩ් 8ක් කරලා තියෙනවා නම ඔය 8ම කරුණේ ඒ ක්‍රමයේ හදපු ඉන්න හැබැයි අවුලක් නෑ මට මට මට ඇත්තම ඇව්වට ඕම කතා තේරුන්න ඔඩිය නෑ ඒ කියන්නේ ඒකයි මෝ එඩිට් කරනවා නේද සුපර් එඩිට් එක ගන්නවා වෙන කරන දැන්නේ අපිට මේක මචන් මං මෙතනම එක්ස්පෝට් කරගෙන ගිහිල්ලා ගෙදරෑ ගිහිල්ලා බොකක් දානකම් අප්ලෝඩ් <laughs> කරනවා නෑ මම නම් හැමදාම කියන මේ අපි අන්එඩිටඩ්ම යන් මේ පුළුවන් තරම් මොකද මේ නෑ ඕක නෑ මුල් කාලේ තියෙන හයිප් එකත් එක්ක අපිත් ඉස්සර මතක එක එපිසෝඩ් එකකට මාසයක් විතර නම් මොකද එඩිට් කරලා <coughs> නෑ එඩිට් කරාට අවුලක් නෑ වෙලාවක් තියෙන ඉස්සර අප්ලෝඩ් කරනවා මලිලා ඒවල් කරලා ඉන්න ගමන් හින්දාසේ දැන් ඕක මම එඩිට් කරන්න බාරගත්තා ජීවිතේට එඩිට් එක වදින්නේ හැබැයි ඊ කරපු එඩිට් එක නම් මේ ලොකු එඩිට් එකක් ලේ නෑනේ නෑ ඒක අපි මේකේ දෙක කතා කොපියක් ගන්න ගියා අපි එතන අන්න ඉදිරියට යමුයි කියලා ෂවුට් කාස් දාලා පොඩි එකක් කරන්න ගියා ඒක බා පුරුදුනට පස්සේ මෙහෙමයි ඉතින් මේකේ අර එහෙම නිකන් එන ෆෝමල් විදියට මේ කරන්න අවශ්‍ය නෑ බබ්බු හැන්ඩල් එකට එහෙම ඔව් මේ ගොඩක් ෆෝමල් විදියට නිකන් වට බෝරින් වෙන වැඩි ඒ කියන්නේ අපි සල්ලි හොයන්න අපේ මේ අපේ පරපරත් එකෙන් ටෙක් කතා කරනවා අපි ඉතින් සල්ලි හොයන්නත් නෑ මොකුත් නෑ ඒ කියන්නේ අපිට ඉතින් එහෙම කවුරුත් නරකයි කිව්වත් අපිට අවුලක් නැහැ. අනිත් එක ගොඩක් ටෙක් පොඩ්කාස්ට් නම් ගොඩක් එහෙම තමයි යන්නේ. එහෙම ලොකුට එඩිට් කරගෙන යන්නේ නැහැ. උන් වතුර බොනේ ඔක්කොම හැනවා ගෑ ගහන ඒවා. වැටෙන ඒවා. අර වෙලාදින්ද අපි හොය අපි බලාපොරොත්තු වෙන ඔඩියන්ස් එක ඇවිල්ලා මේ අල්ලන් අල්ලගින් අමාරු ඒගොලන්ට පොඩ්ඩක් කොලිටියර දුන්න අපි එක රඩියෝ චැනල්ල එක පොඩ්ඩක් ලෙවල්ලට යන්න ඕනේ නම්බල මේ අර මේ කෝල් කල්ලහෙම අල්ලපු ගෙදර සිරියල් ගහන ලගේ ආවෝ එහෙම නම් එහෙම තොරගන්න පොල් ඒක සිංහල ඇත්තම දැන් සිංහල පොඩ්කාස්ට් ගොඩක් ඇවිල්ලා දිනවනේ ඔක්කොම ක්වොලිටි ඒ ක්වොලිටිය අරහිම කරලා විනාශ කරන්න ඕනේ ඒ වුණාට අනිත් එක අලුතෙන් ට්‍රැවල් කරන නම් කියන්න දින්නේ විනාශ කරන්න එපා හිම කරලා අර සිරස කරපු ට්‍රෙන්ඩ් එකත් පොඩ්කාස්ට් කරන්න ඕන කලනි කොහොමද බල <laughs> දාන්නේ නැහැ හර්ෂය ඉපදෙලා දෙන්න දෙකම මම වීඩියෝ කරක් කරයි එන හරිට හොඳට බලන්න ඔබේන ඒවා මුලින්ම අපිට කොච්චරට මූ හොඳ අප විසකකින්න වදමයිහන මේ අපේ ඉන්දියන එක කාවා ඊටස්සේ මහන මේ උලීටයට යනකොට කන්න යනකොට අපේ මේ ෆෙස්බුක් එක ඉන්දියන් එවුණු තර කරනවදවා අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් ඊටගෙන සගම විතරයි ඉන්නේ ඉන්නේ කියලා ඌ විතර තිලිය දන්න කවුද කියලා හතර මයිටි වගේ දේවල් අතාරින්න නැහැ වුණා ටක්කාල ඌට ඒක ටක්කාල එයා පැත්තට හැරෙව්වා මේ නෑ මචං මේ මයික්‍රොසොෆ්ට් එකේ ලොක් හදා කියන්නේ මේක බූ කරලා ලොක් හැබැයි මචනේ බැන්නා සන්ඩර් පීචයි ප්‍රසනයන්නේ මේ මල්ලි කෙනෙක් වෙලා නෙමෙයි මගේ යාළුවා <coughs> තමයි කන කනසියා කරන එක මේ මේ මේ රවුල් හින්දා යන්න බෑ දෙන්නා ට්වින්ස්ලා ආ ඒක වා <laughs> ගන්න බැරි නිසා රවුල් නෑ නෑ නෑ <laughs> ගෙදරට බාන මාරු වෙනවා නෑ ඇත්තටම දැන් ඔය ට්වින්ස්ලා වුණා මාර වටිනාකම් තියෙනවා නේ ඒක දැන් ඔබේ ලයිසන් එකට මුට යන්න පුළුවන් ඔබේ බැංක් පොතෙන් මුට ගන්න පුළුවන් නෑ නෑ ඔබ උනා එකපාර මේ බැංකුවට ගිහලා දෙන්නම එකපාර ගියේ අර ක්‍රඩ් කාඩරන මුන් ඉතින් කෙකාර්ය මාරු කල දීල්ති යිෆෝන් ස්ටයිම එකට තර ස්ටයිම එකට ල ඒක ඕක පාචි පේසන්න පේසන්න දෙන්නට ඒකන පයිෆෝන් එක චර තිීන ටෙස්ට මේ නිබුල්ල කිබුල්ල මේ දැ බාගට වෙන මූට කරන මුට බැත් හැබැයි දෙක්කවදස නෙන්න බ අන්නේක නෑ අනිතක මේ හිතන්න අපි දෙන්න විතරයිනේ පොඩ්කාස්ට් එක කරන්න නෑ දෙන්න මාරුවෙන් මාරුට <laughs> අලුත්ම මේක මතක තියාගන්න ටොපික් එක හොර කරනවා <laughs> කොල්ලන්ට එච්ච රවලන්න අපි වයිෆ්ටේම තමන්ලාට අක්කගේ යාලු ඇවිල්ල කතා කරනවා මට මට එහම පැටලෙන්න ඒ දෙන්න එක අපි ගොඩක් කල් මුන්නෙන දැක්කොන්න කොමන් පැටලෙන් එකට රැවල උඹට ඇතම ඇවුල එන්න නේ ද කපන්න ගැල්ලකින්න නෑම නිසි කොලජ ඉටවිය ලංකා මිනිසු යන්න කලින් කරගන කිය පිටිම් බලන මයින්න මොකද කියල සිරාවට ඊළඟ ප්‍රශ්නයක්ද ලංකාගීට මල්ලිගෙන කියන්න පොඩිය ගූගල් අයෝ ගැන අපි ගැන සිර කියවෙන ගන්න මේ හෝරමය මදන මිනිිය මාන්සේන නමයසර ඔය කාල කරගත්ත දත්තමයි ගුගල් අයෝ ගැන මන්න ගෝගලගේ විනාඩි පහකින් කියීමද ඔ සයිටක් කම්ම නැක දින ගොඩගන්න ඇන්ඩෝයිඩ් පස් කරා ඒ පීන දන්න පේගේ මේ අයිෆෝන් අර මේ ගෙස්්චස් කොපි කරලගේ නැත්තද iPhone page එකක් copy කරලා දෙනවා app switch එකට. ඉතින් කිව්වා. ඉතින් මේ මොකද බං වෙන්නේ ඔක්කොම ටික copy කරන එක iPhone එකේ ඔය එකක් copy කරාම ඔයාලට මොකක්ද කියන. එකක් copy කරාම Android එක මොකද වෙන්නේ? ඒක දැන් අනිත් එක උන් වෙන නමක් දාන්නේ දැන් brand name නේ දාන්නේ. මොකක් හරික ගන්න පිනික් පලාස්ටික් පිනසේ මේවන දන්න මනාද මේ රසකැවිල රසකැවිල මේක පොක්සිකල් කියල දන්න වෙන්නේ පොප්සිකල් පොප්සි න්ඩ පොප්සිකල් යතා ගන්න හැබ ගොම ඇන්ඩරයිඩ් පීවල මන්දක හොඳම දේත බුද්ධි කරර මේ ඒගොලොට රෙගලේෂන් රූල්ටිකක් දාල්තිනර මේ පැච් ඩේස් බෝඩ් එක නෑන පැච් ඩිපලොයිමන් ද ගොඩාරන ගත්ත මේ ඇන්ඩරයිඩ් අපි ෆෝන් යන්නට වට පැච් ලිස් කරන සිකට බක්සට තොට අපි හැමතිසෙන් බග්ගක ආම්බුනාම පැච්චක ලිස් කරන අපි හැමතිස්ම ඩිපෙන්ඩ අප ෆෝන හදනක්න එක්කෝ මචන් සැම්සුන් එකෝවාය මාකරේ ෆෝන් මනුෆක් ට අමතරම මේ ළඟටිකර රිසච්චෙන් හොලද මුන් ඇතන පැත්ලවල් දැම්මට ඇතන පැච්චකන ඕර සිකරට පැච්චක මේක කියල පෙන්න්නනවා ah. ඒක ඇවනට අඩුවන්න පැච් කල්ල දීගන්න තෙරපික් කල උන්ට උන පහක් අයක්ති වුණන හතරක් විතර දාලා හරි කියන ඒගේ ඕකට ගොඩක්ම හේතුවනේ අර ඇන්ඩරයිඩ හැමෝම ගොඩ කස්ටමයිස් කරන්න එකන්න ඕකේක මගුල් ලොබල උන්ගේ ඔක්කමටි කොබල හරින යුව විතර කරන්න හැම මගුල වෙනස් කරම දැමන්න පක්චඩ වල කරන ගලන්න වර්ලෝඩ් ගොඩක් වැඩීම කරල කස්ටමයිසේෂන කොමටකට අලුත් ඇන්ඩරයිඩ් පියවල තින සිස්ටම එක අනුව කෝය අප්ඩේට් කරන්න පුළුවන් උඩ ලෑරක කස්ටමයිසේෂනට මුකුත් නොවෙන දිරේම කියන්න කියන්නේ සහ ගුගල්ල කියලා තින අනිවාරයෙන් හැමෝම ෆෝන් එක ඇන්ඩරෝඩ් පී තියෙනවනම් මාසකට සැරද හොම කෝමරි අනිවාරෙන් අපේ ලෙස් කරන්න ඕනි කියලා පැචස් කොම කර කර ඇපල්ල දින වටනාකව දැක් අද අදගත්තත් මයි කවර සික ෆෝනය ගන්න මත ගන්න කියලා ඇපල්ල ගන්න කියලා ම කියන්නේ එක කතා කතා කරන ඉරල්ල මැසේජයකින් ෆෝන ක්‍රශන කරන ෆෝන ක්‍රශන ඩේට සිපිටි ලදස් කන ෆෝන ඩේට කම්පැනි පැත්තෙන් වුණත් ටිකක් ඉන්න ඇදන් අයි මසේජ කොපි කරන්න කියට මේකුලන්න අනිකර කොන්ටරෝල් ෙන්වාර්මට කන්න කොටරල් ෙන්වාර්මට කියන ෆෝන් කෙනරන ලිමිට ඩුම් අප්ඩේට් කන එක කෙලි හලදාන ඒවගේ ඇතක ඇප්ස් පැත්තෙන් නම් මන්න හිතන්න ඒගලන්න ගොඩක් කල්ලේ ඇප්ස්ටෝ එක මාර කලීන්නේ මොකේ ජරා ඇප්ස් එන්නෙමනෑ අයිෝඇසල ඕ ඒකයි අරගේ දැම්මොත් මහර ජරාවක් කියෙන කාලෙන් ගාට කලීන් කල්ල දන්න මම ප්‍රශ් කරනගේ ඔය ප්‍රශ්නම් බලට බ දකින දක රෙද ෆෝන් එකට දානන අපි දාන්න මම දා දැනගෙන කරත් මගේ ෆෝන් එක මයින ඉතිහාස තිබ කාල චිට්ටික් මත ද ම නොමල් ියසලා තියනටිකත් අයින් කල තියන ටිකත් කරන්න අවශ්‍ය නෑනම අපිට ඇතරම් ෆෝනෙන් උබ කියප තින ඇපලින් හැමදා පාචන ඇක් ඇත්න හැම යි තුනයි වැඩීම ඕතන්ටිකට ඔතන්ටික Google අතන්ටිකට එකයි බ්‍රවසර එකයි ජීමල් එකයි අද සෑහන කාලකින් ඇපයක් ස්ටෝල් කර පික්නී වැඩ කරන්න තුතින හවස ඒ වෙලා වෙන ටැක්සි අපේ අද්දා ගත්තේ මගේ ෆෝන ගත්ත මැප්ස් තියන කැමරක තිය මේ ගැප් එකක් මේ කලෑශෝ ලෑන්තින ජීවිතර ගන්න ඔහෙනි කර බහ ඉට පස බැංකුටික තියෙනවා ඊලයිට් කැන වගේ කොන්ට්‍රෝ කරන්න එක තියෙනවා ඊට පස්සේ ලාස් පාස් තින ඕන් ගන්න එකක්නයිද මේ දැක්කා මතක ගෙද ලයිට්නි වෙන්න පොකට කාස් තින පොකට කාස්ට කරුන් සල්ලි දිල ගත්තා හවද දෙකමෙන අර පොකට කාස්ට කරුම් කොම් කාස් මම වැඩින් පාගන ලාස් ජ ගලින් තව අප එකත් තින ොඩ ප්‍රමෝට් කරම අපින ඉලෙක්ට්‍රොනික් කරන්න ගට න ඉලෙක්ට්‍රොඩ ඒක මගේ <laughs> තියෙන ඒක සෑහන ඒක තියෙන කැල්කුලේෂන් පින්න අවුට් ඒවල් ටක් ගලවා මොනවාරි වැඩක් කරන්න කොඩායි කම්පියුටරට යන්න ඔන්න ඔන්න ගෙතාගත්ත ටිචික තියන ඇතරම් මේ මං සැම්සුනාව තෙනටරයිකක් දෙෙන අයින් කරන්න එක නයින් කරන්න බෑ කරන්න ස්පීට් ටෙස්ට එක තින සම්පත් බැංකු තින එක වැඩ කරන්න ඒ රිස්ටක් කරන්න කියෙන බැංකෝ රීස්ටාර් ah, <laughs> සම්පත් දැන්. ඒ සම්පත් එකෙන් ඇයි දන්නේ ඇප්පයක් දැම්මේ නේද? මන්නම් පාවිච්චි කරන්නේ ඇප්පක දාපුවත් කමක් නැහැ. ඇප්පක දාපු සම්පත් බෑන්ක ඇප් එකේ තියෙන ප්‍රශ්න නැහැ. ඇප්පක දාලා තියෙන ඇප් එක වෙබ් view එක විශ්ව එකේ. ඔව්. ඒ ඔක්කොමත් කල්ලා මුන් තර්ඩ් පාඩි ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරලා තියෙනවා මොකද්ද cross cross walk front end project. ඒ කියන්නේ දැන් මම මේ මම ඉතිහාසයට මගේ ජීවිතේ ෆෝර්නයක් පාචි කරන මෙච්චරකාල් පාචි කරන එක ඇප් එකක්දාල ඒක වැඩ කරන්න තව පැත්දාන්න කියලා මේ <laughs> ඇපුවම සිරාවට මහලන්න නෑ ස්ටෝල් කල පත්තක යනට ලසි ටක්ල බ්‍රසර ෝපන් කල විශකට ලොගෙන ඉටතර ලේ බැංකු මට දුකතමයි සම්පත්යන්ගේ ම සාමාන්‍ය දගෙන නෙවේ ටික ටෙක් පැත්තෙන් හරි හොඳ විශ්වගත්තොත්තේ හොඳ බැංකින් සමහර ගොන්ගට ඇරන්න සාමාන්‍යෙන් අනිත් බැංකුවක් බලවා ටව දැන් ඉට දාගන්න පුල ප්‍රමි හොඳ මේල්ල ීත රිප්ල කරන්න වච ප්‍රශ්න මට දස කෝමක ට්‍රන්සක්ෂන් ඩිස්පියට් ප්‍රශ්නයක් ඇවෙල්ලා දැම මැක්ග්‍රෝන්සගේ මොකර කන්වර්ශණය කල්ලා මැක්නෝන්සේ කියර නිෆන්ඩෙක් කරගල ගොලති තැට්ටගේ මටකිවේ ම වත්සප් එක ්‍රීමකින් හවා මෙහම චක්ක අපි චැට් බාරගන්න කිවවා මේ රෙපරස මංක මේක චැට්ට කරන්න කියලා <laughs> ඒ මං ඒනිසා දැන් මේ මන් මේලඟට ආයෝගේ ට්‍රන්සක්ෂන් ප්‍රශ්ටක් කල දැන් මල්ල ගව දවස් හතරක් වෙන මේ රිප්ලයිකන්න ඉගන වර ප්‍රඩක්් එක කොච්චර වනත් හොඳ වනත් වැඩන්න අන්තිමට ඉතින් අර කස්ටම ක්ේන මෙතනින් චොර දැන්ගල තික ඉසර ස්ට්‍රික්න දැන් අමාර ඉස්සර හිටපු යුසල මේ මාරදිර බයිනවා කස්ටම සවිස් කියන ඩිස්කවන්ටින් වලින් තරක් එකකොල තරන ගැන ගොඩ යන්න පුලන්සල එක ලොකු ෆෙල්ල ගැන කස්ටම ගෙනෙක් අඩු ගාන බලන්න කියලා රිප්ලයි එකන ඊට අමතර ටවිටරගේ හැම මිනිනි පහම පාඩ හම ටවිටගේ දෙකක් ගැහෝදක් මේක රිප්ලනතේ කියලා ඒකට තුත්තර රිප්ලයි ඒ ගොඩක් බැංකුට ලංකා බැංකුවට ටිකටින් සිස්ටම් න ට්‍රක් කරන කස්ටමස්ලා ඒ කස්ම ලා වැඩන්න කිසිම සම්පත් බැංකුවට කොහකරොත් දහ පරක්කොකරොත් දහ පාරමගේ ප්‍රශ මුල ඉදම් කියන්න ඕන ගන්න හැම කාරම එකක් ඉති මම වැඩන්න ගියමාසක කොලොස්සෙන්ද කම්පලේන් ඇදම මයි ට්‍රන්සක්ෂන් එක ෆෙල්ලලා ට්‍රන්සක්ෂන් ගිල්ල තියෙනවා මේ එම්කෑශලින් බාරන්න දැන් අදට ඉල්ලා මාසිකුත් දවස් ගානක් ගිල්ල දස් පහක් ගිල්ලා එකම කම්පලේන් එක මුල ඉඳංගකට අගට අයගන්න කියන්න ඕනේ ඊමේල් අපියාගෙන තියාගන්න ඕ බල රෙකෝඩ් කරන්න තියාගන්න පොලේ ලියලා තියන් මට වුණා මම 10 පාරක් එක පාරක් මම මම දැන් ඔය ගොඩක් කරලා බැංකුත් එක තියෙන ප්‍රශ්නේ නේ කවුරු අඳුරද මේ පාර අඳුරන්නේ නැතුව වැඩ කරන්නේ ඒ කියන්නේ මම දන්න හින්දා වෙන කරන්නේ කවුරු අඳුරන එකට කියලා මොනවාරි කරගන්න ඒක සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ලැබෙන එක්ස්පීරියන්ස් දැන් කියන්නේ මම සාමාන්‍ය ෆ්‍රී මිහනට ප්‍රොමෝට් කරන කෙනෙක් හොඳයි පාවිච්චි දැන් අපේ ඔෆිස් එකම පාවිච්චි කරනවා එනකොට ඉතින් අර කස්ටමර්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම උත්තරයක් එන්නේ නැත්තම් වැඩක් නැහැ නේ ඒතකොට යාළුවොත් බයින විදිහ ඇසල එර මසේජස් මෝඩ එර මසේජස් තේරෙන් ඕන්න එරගෙසේද දෙක මංගේන් මොන පදනට ප්‍රශ්ට වෙනවා ඔය ප්‍රශ්දන මං කියන්න ඇර අඩ්ඩු ගාන රෙස්පොන්ස එකක් දෙන්න දැනගන්න ඕන්නේ කස්ටම මොනහර කිව්වාම මොකරණය අදකාලට ඒයි රෙස්පොන්ස් කාල ගැන්ම ෆෝර්නල විනට විස්සක් කෝල්ල එක ඉඳලා මේකයි කියලා කාටට කතා කරන්න මෙ නිමෙල්ලක් ගාන වනත මැසෙජ්ජ ගන්න අතකාල කමිකේෂන් කියන්නේ එහෙමනේ ඒගොල්ලන්ගේ පැත්තට ලේසි ගුලන් ටයිමර් එක රිප්ලයි එකක් දෙන්න පුළුවන් කෝල් සෙන්ටර් වලට යන කොස්ට් එක අඩුයි ඕක බැලුවා මං ෆෝන් වල එල්ලිලා ප්‍රශ්න කියන්නත් ඕනේ අනික කියන ඒ ප්‍රශ්න කියන එක අනුවනේ රෙස්පොන්ස් එක දෙන්නේ සයිට් එකේ දාලා තියෙන නම්බර එකට කෝල් කළාම මේ ඩිපාර්ට්මන්ට් එකට නෙවෙයි කෝල් එක ගිහලා තින්නේ මේ වෙන නම්බර එකක් දෙනවා ඒකට කෝල් කරනවා ඊට පස්සේ දාන ඒවා දැන් උන් දැම්මොත් දානවා ජීවිතේ ආන්සර් කරන්න ආයෙ අරුර කතා කරලා කියනකොටම ආයෙ ට්‍රාන්ස්ෆර් කරනවා ආයකෝකල මුලින් කියනනේ මේක කාටවත් ට්‍රාන්ස්ෆර් කරන්න එපා. ආගන්න ඉවර කියන එක. ඉතින් ඕ අර ඒක වැඩේ නේ. කියන්නේ දැන් මට නම් හෙන ඩිසපොයින්ටඩ්. ඒ කියන්නේ මෙච්චර ඒ කියන්නේ ඕක පාවිච්චි කර ඕනි කියල ප්‍රශ්නකුත් නෑන දැන් ඒගන්න දැන් මටෝක වැඩන්න තා දන්න ස්ටෝක මති කර ගන්න තුනාගේලගෙන මට කිසිම ඉම්පෙක්ටක් නෑ මොකද මම අර කඩගාන කියල රුපිය පන්සියක මේකක් ගන්න මෙද පැන්ටියක් ගන්න පොලිමි නෑ මටගට මගට තේමාගට තිලියන හෙදා කියල පැන්ටියක් ගත්තේ <laughs> නෑ ඒක අර ඒගැන්න මිනිස්සුන්ට අර ඒගැන්නේ උන් අර හැම ඒගැන මන්දන්න බැංකුව පරමාතයේ පෝඩියන්සකන ලතොට උන්ට සපෝට් ුන්නන්ද ගැන සපෝට් දුන්නත්ත ගැන තත්තකයි කියෙන මෝඩ්ඩක ඉන්නවත් දන්න ගලින් මේ කස්ටම සවිස් කියන කතාගන්නකොට තවකත්තින අවිද අද නෙමේ වෙන දවසක වෙලාවක් කරන් කතාගම පාකින් මීටස් කියන ඒක සෑන දෙ විසෝඩ්ඩක් කර ඕ ඒකට බැනරි බැන ඒකට අද බයින කට්ය තින පුලවන දෙක දෙනෙක කෙනහල්ල අපි මුලින්න කතා කරම එක ඒක ඇත්තට කතා කරන්න ඕනේ ගන්න ය මොකක්දේ මට කතා මටනම් <laughs> එක්ස්පීරන්සක තියෙන්නේ මේ ගෝල් පෙස් ගෙනවත්තන්න ගහම එතන මේ එකනෙක් ඉඳගෙන කිව්ව මෙහැම මෙම රුපිය පනා ගියවල දාන්න මේ එම කියල යාම තම හැබේ මට කරන්න තිබෙන නෑ බැසි වැඩ කරන්න කළ ගොඩක් ගියාම ඉතුරු සල්ලිය මේමයි අර එක්කමොදේ තියෙන දැන් අන්ුවෙන්දා පන අන්ඩු කරන මොවත් කරන හිදර එක්ම මට කියන බලාවරුත් කැඩුනට පස කවුරු හි කරන්නන්න ඒ ඒ වටිනා තම තියනවා ඉරස ඒක ලන්වගට හල පොඩි මේ එකක් හල එකෙක් මහර කරයත්තා ගන්න එලාදන මෙහමර අපේ ලංකාදයක් එක්සිියවට් කරන්න කිසිම පිසිබිලිට එකක් ගැන හිතන්න ඇතුවන ඇති ඕ සල්ලි ගහන්න ඒකනම් මට පේනවිදින මේ උන්ගේ ඉම්පලිමෙන්ටේෂන් එක තයි වැරදි ලස්සට කරන්න තිබුණාව අනිත්තක ති ඇ් එක මේ නෑනීමට ඒකත් එච්චර යෝස පෙන්ලි ගන්න මන් දාගෙනන්න ඇ් එක වැඩගන්න වැඩ කොමසල්ලික කාඩ්ඩලින් පුළුව එතකොට මේ කාරගනාව කරලා එක නොම්බර් ගහලා තච් පේම් මමනන් කියන්න හොල්දම වැඩේ තමයි පාකින් තියෙන තැන්වල කඩවලට නොයි කිලීම කතා කල ගැන අපි එන්න මේක නිසා එට ඇප් එක මේ කාඩ් සේව් කරන්න හෙම්බෑ උඹ දවසට තුන් අතර පර පාටන කාඩ් ප්‍රශ්නතිී ඇත්ත ගැවුලන්නේ ලංකායි බැංකොල පස් එකක්වත් නෑ කාඩ් සේව් කරන්න සලූෂන් ඒක ප්‍රශ්න ඒක ඇත්තකට බැල්ලටන්න ඒක ලංකාගලම ෆයිනන්ශල් පේලිය කාට නීතිවල ප්‍රශ්න නීතිකන් ගොඩ බැංකොල පිසියන එකනිසා එකලට ඇතුල කාර්තියගන්න බැතට නිවර පටික් පඩ ඩිපෙන්ඩ නේ ඕක කතා කර තව එපිසෝඩ් තුනක් විතර කරා. අරුන්ගේ කාඩ් එක සේව් වෙනවා ජීනි කියන්නේ. ජීනි කියන්නේ PCDS compliance dialog. ආ. ඒක ඒගොල්ලන්ට පුළුවන්. උන් තියාගන්නවා. ඒක තමයි එකම ලේසි ක්‍රමය මම දැකලා තියෙනවා. ඒක නේ පික් එහෙමත් සේව් කරනවා මම දන්නේ කාඩ් එක මේ. නෑ ඒගොල්ල මේ එක සේව් කරන්න පොඩි හොරණක්. හොර ක්‍රමයක් ගන්න ඒක ඒක දෙන්නම ළඟ ඉන්නවට පේමට වෙන වෙලාට ඒක පොඩි වර්කරවුන්ඩ් එකක් දාලා තමයි සේව් කරන්නේ. ඒක තමයි ලෝගෝ එක තමයි ටොප් ලයිෆ් කියලා මේ රීලෝඩ් සොෆ්ට්වෙයාර් එක. ඒක සයිට්ගේ සයිට් ඒක පේකෝ හල එනට ඇප්පල්ට වෙබ්බිව ගත්තම සේව පිසායක් ගන්න ඇතක මුල දන්න පිසාමට කාඩන් ඩිලිවර තියෙන කාඩ්ඩක් ඇ කරන්න හැ අනික ප්‍රශ්න තියන්න කවුරුත්තක ඕන කියලා කාටක්ක තියන්න ටක්සේ අපි හෙනට වලිදාගන්න බැක්ක මේ කටවන මේ අපිට ඕන මේ අපිට ඕන කියන්න ඒරන්න අනිත්තට හෙමක් ඕනිකින් දැව පාගින් අපගෙන් මහිතන්නේ කාටක්ත් හෙමක් කෝනිකින් තේරන උන් තග නිසිකක්ෂට සල්ලි දාලප පොලිමිදල කාගරිසකටල පන්සිල මෙතනයිලා හන මමන සිරාවට යන්න මන්න කොලබ මේ ඒ අනිත්තක ද ඒක ඔන්ලයින් බෑන ටොප් කරන්න ඒ ගෑ ගෑශ මනම් ඒසිකෑශ සම්පත්තයෙන් ටොපත් කරන්න පුලන් සියට එකයි ගාන කපාගන්න සම්පත් එකකවන්ට ඇත්ති නොනද ඒකට සල්ලිධානය ගන්න එකට ඕන දෙන්න <laughs> පුල අන්තිමට පොලිය කම්බෙන්න බෝ සල කියලා අන්තිමට 145ක් කෑමදාන මිලියන ගානක් පියල් 10000යි ඒකවල ට්‍රාන්සැක්ෂන් එක 25යි නේ ඒකත් අර ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දීලා ඒක නිසා මේ වොලට් කියන එක ලංකාවේ කට්ටියට තේරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද මේ කන්වීනියන්ස් කියන එක නෙමෙයි තියෙන්නේ හරි ඉන්කන්වීනියන්ස් එක තමයි පළවෙනිම කරන්නේ අමාරුම කරනවා ඕකද මේක අපි මේක අමාරු කරන්නේ නේ නේ ලොකු වැඩක් වගේ පේන්න කරන්නේ නෑ ගොඩක් සෙන්ට්‍රල් බැංක් මං හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ මෙහෙමනේ වෙලා තින්නේ කවුරුත් උඩ තැන්වල ඉන්න අය ඕවා කරන්නේ එය ්‍රයිව කෙනෙකින්න ඩයිව ගල පක්රන කියලා කාර බැලන ට ගීල පේමට කුඩරක හරි නාත්තන් දගෙන මේ ආහවල් ලොක්කගේ වාහන කියලා උත්තන අපි වගේ හිතක විනි <laughs> ඔක්කොම ටීති <laughs> ටිකොක්කොම ඒකයි ප්‍රශ්ටය ගැන රටේ රටේ ලෝක පොලොට පයගහලන්න ඔන්නම ඩික්ෂන් ගන්න හැබේ දැ ගුගල්ල එක ගුල් ඩුපලෙක් කාපම අපිට ප්‍රශයන්න කෝල් කරලා අතරට කෝල් දෙන්න කියල කියනවා ගුල් ඩුප්ලක ටව් ඒ ැකෝට කතාකරු දව ඩව්නවන මචන් Google අයෝසා පෙච්චල්ලා කතා කරු දෙක අතර සම්බන්ධ ෆෝන් එකෙන් එළියට පැන්න Google අයෝ නඩි පහෙන් කියනවා කියලා කිව්වේ පහිනා තාම ඒ ඒ ටයිම් එක යන්නේ නැහැ ඒක නැත්ත එතන නවත්තන එකක් කතා කරලා තාම එතන විනාඩිය දැන් තාම ඒක විනාඩිය Google ඩොප්ලෙක්ස් එක ගැන මේ ඒක උන් කිව්වේ දැන් Google ඇසිස්ටන්ගේම එක්ස්ටේෂන් එකක් විදිහට ඒක වැඩ කරනවා කියලා ඒ නිකන් ඒක දැක්කහම තාමනික විශ්වාස කරන්න අමාරු වගේ ගතියක් තමයි තියෙන්නේ. හැබැයි ඒ ගොඩක් ක්‍රිටිසිසම් තියෙනවා. ඒ ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක තියෙන අර වේව්නෙට් කියලා එකක් නැහැ. මම දන්නේ මොකද්ද කියලා උඹලා කියන්නේ. ඒ කියන්නේ මචං වේව්නෙට් එකෙන් තමයි මේ කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ හැම ප්‍රේස් එකම කියන්න ඕනේ නැහැ. කවුරු රෙන්ඩ් කරන්න ඕනේ නැහැ. ටිකක් ප්‍රේසස් කීප් මේ ගැන ලිපිටට ප්‍රමාණකින් පුළුවන් හොඳ බොයිසක් කදාගන්න මේ කම්පලේට ශාලිග මන් දන්න දන්න ඒගැන මජන් දැ උඹ උඹ බලනවා මේ ගොද මේ මොකක්හරි රෙස්ටරන්ට එකට යන්න බලනවා හෙට විතර උඹට ඕනේ රෙසර්වේෂන් එකක් දාගන්න උඹට වෙලා නැහැ එහෙම තමයි ඔය කියන්නේ සුන්දර පීචා වෙලා නැති වුණාම Googleට Googleට කියනවා දාපන Google එකෙන් කෝල් එකක් යනවා මචං මට හරි ආසයි ලංකාවේ ඕනෝස් <laughs> Google සම්පත් බෑන්කර කෝල් කරොත් මචං අන්තිම දවස Google ඩුප්ලෙක්ස් එකේ <laughs> ඉවරයි Google සර්වර් සෝයි සර්වර් නෑ මම කතා කරද්දී <laughs> අදුගානේ ආන්සහරි කරන්න අරු හොරව රූපය මනුසේ කතා කරල පෙනවාරෙන් වැඩි කරගන්න මතක්නේ මගේ පස්ස ටතුරල හැමෝම දන්නන මට බැංකු ටිකට කතා කරලා කාට්ටික කැන්සල් කරන්න ගිය වෙලාව කියන කවුරුත් ෆෝන් හොට්ලයින් තින්නේ කියල මං හොඳ වැඩක් කරකද මගේ දර රටයනකොට දැන් මකාන්ටප කර කතා කරන්න එන සොට්ලයින්න රෑ මාන්දරන ගන්නවා ගන්නම් යනවා මේක පාච්චි කරන්නවා කියල කිය හරි කියන ඉන්දියාරකවර පිචරට කරන්න හිටසේ අංකරට හොඳ පංගු බලට හොඳ ඩක් කරන කියලා ගත්තල් ස්ටාබක්කො කොට ඊට පස කරන්න ගීල පාච කල කතා කරන ඕමන්ද ගීල ඉන්න මංගීල ඉන්න කෙලකි වාර ආහු ඔයාට ඔයාට බැරි දර කොල්ල කාස කරන්න ගන්න ඒ මෝඩයි මංහල HSBC නම් අපේ ඔන්ලා ආස කරලා තියෙනවා දැනට HSBC නැත්තරම ඒක ඇත්ත කෝලෙන්ටයක් තියෙනවා ඒක පොඩි වෙලාවකදී ආස කරනවත් ඒක කරනවා ඒ වැඩේ මචං උන් ටිකට් එක කොම් කරලා ටිකට් නම්බරේ දීලා උන් ඒක කරනවා මචං හැබැයි එකම දේ තියෙන්නේ ඉන්ටර්නෙට් බැංකින් එකේ අර OTP එක නැතුව මේල් එකක් ගැහුවත් මේක රික්වෙස්ට් එක හලෝ කරන්න බෑ කියලා අයියෝ නම් මචං ඊට පස්සේ ඒක යනවා ඒක ඒකේ OTP එක ඇප් එක රිප්ලේස් කරලා නෑ ඒක මම මචං කවදාකද OTP එක අර පාස්වර්ඩ් එකෙන් ලොග් කරලා ගියොත් මේක එවනවා ඒ අතින් ගත්තොත් එහෙම අර මේ ඒ වෙලාවෙම මචං automated bank human interaction interaction එකන්න එතකොට අරයාගේ යාලුව මෙයාගේ යාලෝ කියන්නේ මොනාරි කරට ඇමෝටම එකම ඒමනත්තන් අර බැංකෝ ඉතරෙන ගාන්ට සල්ලි තිරන වෙනම පිට එහෙම වෙන හැඳින බටයි මටයි එක එක හැඳෙන් තම දෙන්න <laughs> අර මේ බෑංක්සල මේ කවුන්ට එකෙන් වැඩක් කරගන්න නම් සවිස් චාජයක් ගන්න අදරන් කියල කතාවත් සම්පත්තය කරන්න කියන සම්පත සමස්ලට සල්ලි ගන්න කවුන්ටරෙන් කියන සල්ලි ගන්න සල්ලිගම් කාඩ කරන්නට ගන්නවට මේ ගන්න ඒකනම් මන්දකින්න වරදන්න මේ ටම් කාඩ් පාචි කරන්න පරි කවරන්න එක ලොකු ප්‍රශ්නයන්නේ ලබා කියන ඒත් පහත් කැපෙන අපේ නම් කැපෙන්න හැබැයි කවුන්ටරෙන් ගත්ත කවුන්ටරෙන් ගත්ත ගත කැපෙනවා දැන් හරියට මෙහෙම ලිමිට් එකක් නැහැ කවුන්ටරෙන් මෙහෙම ATM මේ ෆ්‍රී කරන්න හරි අපි තව 10000ක් ගන්න ඕනේ ATM මැක්සිමම් ලිමිට් එක කියලා සාමාන්‍යයෙන් අතලස් නෑ තොට කවුන්ටරෙන් ගීල ගත්ත තොකට මුකුත් ගහන්න ඇද ගහන්න ඇද එක මුකුත් ලක්සට වැඩිය ගත්ත නෑ එහමන ඒමන කර මාරණ බා දහදා ගන්නන ලක්ෂයක් ගත අනුදහයි අර දහයට දාලා අය ගන්න නෑ ඒ අපිට ප්‍රශ්න යන්න යුනට තිය වයස නෑ වයසක කෙනකට හෙම ගිහිල්ල ඉතින් එතන ඒ මනුසේ බලන්න අර පොතේ අන්තිම සතටත් ගානදවා ඒගන ඌ ගත්තා ට ඒකට ආණ්ඩුව බැංකෝ සෙට් කරගත්තා මරේ උනුත් එහෙම අන්ුවේ නෑ දැ වියෝසි කලහෙම වියෝසි කෙලි මලිට පන්න සිඩියම එක දාලන්න කිය හම හැ වියෝසි මෙතන බොරල්ල දගල්න කවර සිකට කාඩර කවර මිනිසු දව ඒවට වෙලා ඇතුට යන්න යන්න එකන සිඩියම මසින්න විතර තියන්නේ එක ඔපරට් කන් කවරු දන්න කවර එනකන්ගදර දාලන්න ඔයි මත් දන්න මාර්තය අතගන්න ගත්ත ඒක පොට ට්‍රේන් කරන්න මිනිසු <laughs> නෑ ඒකනම් මකමර්ශල් බැංක් වලත් මේ අර ගොඩත් ඇංගල තියෙනවා මේ දැන් ඔය මේ ටවන් හොල්ල එක තියෙනක හෙමන රියල් ටයිම් අර ෑෂ් ටිපසිට මශින රියල් ටයිම් නෙමේ සම්ප නෙමේ කියගන්න සම්පත් රියට රියට කමශල්ලගේ ඔන්ලයින් සිිටම රියල් ටයිම් නෑ රෑ පහස පයින් පස්ස යන්න තිලියට හොඳ කමශල්ලගේ එක්ස්පිර ලට රියල් ටයිම් ඇත රියල් ටයිම් ගහලතින රියල් ටයිම් ටයිම් වැඩකන්න දස්සල වැඩ මේ එච්චබීසි වල මේ කවන්ටරකින් වැඩක් කරගත්ත කාලයක් මට මට මට මේ ලවටම එක දසම්මජා මාකරය ස සල්ලි ගොඩක් ගන්න ඕනලා කවුන්ටරට කියලා ඒකත් මුකුත් පුරවන්න දැන්න ATM කාඩ් එක දුන්න ඩෙබිට් කාඩ් එක දුන්න වැඩි ඉවරයි වැඩි ඉවරයි පරස් ගාව ඒ නිසා අවුලන්නේ අර ඉතින් වෙලාදීන් පොලිය නැහැ මට ඉතින් ඒක ප්‍රශ්නේ නැහැ මොකද සල්ලි නැහැ පොලිය දෙන්න කපන්නෙත් නැහැ කිසිම කැපිල්ලක් නැහැ ක්‍රෙඩිට් කාඩ් වලට කපන්නේ නැහැ බැංකු ඇනුවල් ෆී කියලා ගන්න නැහැ SMS වලට කපනවා කියලා ගන්න අනික HSBC ක්‍රෙඩිට් කාඩ් එක දීලා ස්වයිප් කරලා ස්ලිප්ක පිට කලින් සම්පත් බෑන්කෙන් තර පස් එකක්න මදස ඒ කෞදපිට අධිපාති මනවෙලා තින මසන් වෙන ට්‍රන්සේෂන කරති අර එසමස්ස කෙනවා ඇත ද නව දැන්කර කියලා මම බල හොදක මගේ සල්ලිකම හොදලාට මතක තිබට මේ මේ අපිකෝ කියන්න ගෙසතිීග එන සම්පතය ට්‍රන්සක්ෂන් දෙකතුන එකතුකල එකෙසමසක හෙම දෙන්නේ මට නෑ හෙම නේමට නෑ මට බැක් පොසෙ මම මේ ෂඩුල් කරලා දිනක තුනකටාව ආ වෙන්න ඇති මෙහෙමයි අර සම්පත් බැංකේ මම දන්නේ ගිකි ගහනවද නැහැ ටයිප් කර කර ඉන්න එකක් ඇති මචන් නෑ නෑ මම වෙන වෙන වෙන්නේ නෑ මං කිව්වේ එකෙක් මම ආ නෑ දෙක තුන එක වෙලා කරලා SMS එක එවනවා ඇති අපේ නම්බර් වල දෙක තුන එනවනේ දෙක තුන වැඩද ඉන්න අනිත් එක මරුම එක දීපි සම්පත්තිෂ ලොග් ගලා අර SMS එක නිකන් බලන් ඉන්න කර OTP එක එක මම රීසන් රීසන් රීසන් දායක කරගෙන එනවා දිකට අර මොකද්ද මම යූස් කරන්නේ චාටර් නෑ නෑ ඒක වෙලා තියෙන්නේ මේවා ඉතින් හැම ට්‍රාන්සැක්ෂන් එකක් බැංකු බැංකුවක් ගත්තාම ඕක කොස්ට් එකක් නේ මචං නැත්නම් ෆයිනෑන්ෂල් ගත්තාම ඉතින් ඕක කොස්ට් එක ඒක නිසා ඕක ඉම්පෝටන්ට් ෆැක්ටර් එක ඇත්තේ අතම ගානක් ඉතුරු කරන්න ඕක කරන ඇත්තේයක් හරියට විතර ඇත්තේ ඉතින් ඒක නිසා ඒකට වැඩි බයිට් නෑ ඊට වඩා ඉක්මනට උන්ට තනි විශ්වයක විශ්වයක මුලින්ම ආවේ බැංකුවට ඒ ආපු එකමට තාම තියෙන OTP මුලින්ම දැන් මේ කමර්ෂල් නේද ඕටම වලින් දම ස්බC බං නෑනෑ ලංකා ලකුල් ලංකා බැංකල මසල් ලෝටිපි එකක් දැම්ම ට්‍රන්සක්ෂනටද සම්පතේ ලඟ හැබට ඩබල් පාස තිබ ගොඩක් කල කාල සම්පන් නෙට්තින කාලන තිබ ඒක ප්‍රශ්නද දැම්මින් ගල හරින්න වෙනමනට කතා හරි පාරක් කර විනාඩි තුනයි ත පනසටක් ඩ්‍රෝන් ඔලුඩි ඩ්‍රෝන් එකට කරන්න නීතරී අපි කතා කල අපි කතා කරක විසෝට් මේ හරදින ඒ කඩ කරාම ලැබෙන ඒක ඩේලිමරේ ඩ ඩ්‍රෝන් එකකින් ඇවිලා අපට ගුගල් එක ශ්‍රී ලංකා ලෝ කියල ගැහෝ තනිවාරෙන් නමකද ඩේක අටිකල ඒ මේ පුලම හිතන දඩයකොයි ඉර දනුවමකොයි දෙකම දෙන්න උපරීම එකක් හරි එක්ක දෙකමාර ඒ ඒගේ එවෙලේන පොලිස්කාරට සහ අඩුඩ ඕන තමයි <laughs> ඒද ඩෝනක් යවන්නත් මේ මිෂන් අරගන්න සිවිල් ගුණ හැබැයි ගන්න කිය ගන්න දියකොත්න ඇත ලංකායි ප්‍රශ්නය මේකවා මතක රෙමනිියලයිසන් සයිට් එක ලංකායි මයිද ඉන්දිහාස මම දන්න ඒ ගවන සවිස්සක් ද ඔන්ලයින් වැඩකරපු එක්ම එකෝක ඒ වැඩගදීට පස වැඩ කර හටමට ස්ස් කාල මොකද වර ගුණද ටට හලම්පියට ඔ් කල ගල්ල ඒ වගේ ගන්න නිවාඩුට කලින් කොමරිටාශ බලන්නකොට ඒ ප්‍රශ්න ගොඩක් කලින් තිබිලා කියලා කට්ටිය කියල දින කවරුත් එක හොල බලන මතන ටට ඒම ගැවට පස්සේ ඉරිදසම ගිල්ල සයිට ඩවන්ලද පැතුනකට තර ගන්නේ කාවාර නැගට ලවන්න ලර රිබට් කර හරි ගැන මංගැන ඒ ඒවැන් ඇත්තරම ආණ්ඩුවට ලොක මුදලක් ඉතුර වෙනන්නේ දෙකන්න වගේ වෙබ්සයිටක් ඔොන්ලයින් තියන්ගන්නගේ මෙම ගේ ගෙවන ගලන් වලනුන ලොකයට මක් වෙන්න අතරගත්තුදේ වගේ සවිස්ස අදුවනෝ කියලා කියන්න ඇත මිනිස කාල ලේරත්න ගඩුවෙන හට දැකෙන ගඩුවෙන මගේ කාවනතිය විතර මට පෝස්ට විස්සටත් හොඳයි නැත ඔන් බිල් යවන විතරන දැන් ලිය යවන්න බිල්ලෙන් එ අරගේ ගත්ත මයි වීබේ පැකට උන්ට පාල ඇත්තේ නෑ උන්ගේ තියෙන ඒකොමස් කියල වෙනම සලූෂන ශ්‍රියක පෝස්ට ඒගන මූ වෙන මටක දසක්ව මේ ට්‍රැකින් දාන්න කිව මේ ට්‍රැකින් කොමත් දන්න දැ පාසලට ොල ටක් කරන්න බෑ ටකින් ආන ට්‍රැකින් වැඩගන්න මගේ නාවලක රාජගර පෝස්ට සරනම ටැකිම මට ම උදේ දහටිකම්ක මල්ලි හතරටෙන් කියලා ඒ කියලන හතර තමයි ට්‍රැකින් සිස්ටම එක හරිට වැඩ කරන්න ද ක්ම දාන්නන ඔක්කම හිර හොඳ මේකුත්තිනවද ඒමස් e මේක දෙන්න ඒක මේ අපේ යාලු එක්ගිල්ල මේ කෝපි වගේ කවන්න ඒක පැක් කල්ල ගෙනනිච්චන ඒ e මෙසේ ලසන්ට පැක්කල් ලොක්කම කල්ල කිව මේකින් ඇවුත්නේ ගාන වැඩි අර එහ පැත්ති පිස ඉල්ල යන්න <laughs> යවන්න කියලා ඒමත් කරන්න අපි ඉගෙන්න්නනේවට මේ මං අතුරු කිරිය කොළබිමිහ ට්‍රැක් කරන්න බේ බඩු මිසම කොළඹ අන්තිම කොළඹ එන්නෙත් නෑ එන්නෙත් නෑ ඇවිල්ල ට්‍රක් කරන්න ගහම කොළඹ කියල පෙන්න එච්චර එතන අටහන්න කියන්න පෝස්ට පිසට කියල පෝස්ට පිසට කියල බලන්න එතරින් නැත්තට තදාගන්න මෙහට එනවන ගොඩක් නැතිවල මට නේද කාලින් මේ සරධානය වයන මටත්නවා බොයි නමේන පැති වගේ කියල මටලා ඒවදැම යන්නතු එක එනවද දන්න යන්න තු ගෙදටාවනත යන්න ඇවන්න හඩුවල ඒ පතරේ ඒත පෝස් මාස්ර වද අල්ල හැබයි දුර පැතිවල දැම්මන කස්ටම වෙන චන්ස කඩුවන මහොද නෝට් කලන ම තල්ල මෙටවත්ම මදාම පෝස්ට මං එහෙම අතෑර පැකෙත්ති එක පැකෙද්ක ඩොල දහයක් තර මන් දෙතිය පන ල පාක් කරන දගල කට්ටගනේ මං ඔහ නිකයින්න ඔන්න දයාගෙන කියලා හැබැයි බලුකට ඉබේගෙන් අයි මේ ඉල්ලල මගේ අල්ලලා නිකයි මයි ම දෙකතුනත්ේ වැඩක් නැති ඒ කියන්නේ ඒක කස්ටම් නවත්තගෙන හත පහකට වැඩක් නැති යන්න දෙන්නේ දැන් ගෙදර ඇඩ්‍රස් එකට දැම්මම එහෙම නැවතිච්ච එකක් ඇත්තම නැහැ. ඔබල බලලා තියාගන්න ඇති මොකක්. කොහොමද බලලා සමහරවම් කඩනවා ඉරලා බලනවා. අනේ මගේ නම් කඩලා බැලුවට අවුලක් නැහැ. එහෙම අපි නම් ගොඩක් වෙලාට ඇතුළ මොනවා හරි මැෂින් එකකුණත් ඇතුළ කැල්ලන්නේ කියන්නේ කඩලදී ගත්තයි කියලා මනුස්සයට ඇති වැඩකුත් වැඩකුත් නෑ. ඌට හිතාගන්නත් බෑ. මොනවද කියන්නේ? ඉස්සර ඩිසින්න කලන්න අවුලන්න පෝස්ට විස කළඟයි එන එක නවත්ත ගන්න ඒකරක ගිවන්න එක අගා කියල ගන්න ගල කියල ගන්න මයිකසරක පුඩි කැනීම මගේන්ද දස් දෙක තර කාලම ඒබගේ ෆෝර්න ගෙන කියල නැත්තගත්ත එන වසනන්ත ඒ නීති තිබ ඇතික නීති තිකාර නෑ නවත්ත ගත්ත අත නත්තල මේකන ලොක ගන ගනමගේ මාර පවපු කැමරගන්න තියෙනෙකව රමසික් ීසික්සන් සීරවාරි මක්කර හර සෝනි සික්සන් පෝර්න ඇසේ හැබැතිලිකකව මේ පඩින් තුන්ද පන්සිය දෙන්න ම කරන් දෙන්න කියලා හැපතෙන පහරයි තුන්න ප මාතක මේටීමට මාර් සවිස්ම මුත්තගේ දෙගත යනවා පිරතු වර කොල්ල ටිකිරල ගත්තව අතට මට අපපු කොලෙ දෙන්න කියල ගත්තා හරි මල්ලි ඔමන හතින කියන්න ඔොය මංහිතන්න දැන්ගත මම්බල අම්මට වෙන්න කස්ටස ස් කියලා නෑ ඒතර ම ඊට කාල ඊට පස රිමෝට් කාරගගෙන එකතුවගෙන මම්බල මේ ප්‍රසිස්සෙක් කොමද කියල බලන්න ගැන ගුඩා කාලක කාලය මංගනිගේ ඒකත් එහෙම ලොකවුලන්නර වෙලා තියනෙද ලංකායි ගහාමර ඇන්නෑන හන්නන මොකක්දමන් කරන්න ඕනේ මොකද මන්දැ කරන්න නර හරි ප්‍රසෙස්සයක් කවරුත් කියන්න නෑ ඒක කියන්න තුබ දන්න දැන ඉන්න ඕන වගේ කියන්න වැරද්දක් කරව කොම රුපල් හද මොකද ක්ස්පෝට් ලයි ඉම්පෝට් ලයිසන්ද මොකක්ද ටRC මොකක්දර මේක හලා ප්‍රීකොන්සික 2.4ගේ තියෙන්නේ කියලා මොනාර කරලා රඟ දවසක් ගියා ඒ අරන්න ලොක ප්‍රශ්නයක් වන්න ටක්සර් රුපයක සිගනක් වේදී ඒර හැසල්ල එකට තමයි හැබැ මේ ළඟන මේ ළඟනි පොඩි කාඩ ගෙනල්ලා මේ පසල් වගේ පසල් ගැන කාඩ්බෝඩ්ඩලින් කපල මෙම තියන පුලන් පසල් තියන්නේ ලංකායි අපි ක්‍රිකට් වෙලා ගත්ත 900යි. ඕකේ සෙට් එකේ 12ක් දකුවක් තියෙනවා. හයක් ගත්තා ඉතුරු හය නැහැ. මවගෙන් තුනක් ඇමසන් දැකලා ඩොලර් 9යි. කල්පනා කරා කමන්නේ නැහැ. ඉතින් ඩොලර් 9 නේ කියලා ගෙවලා ගෙන්න ගත්තා. ඔය හතරට ටැක්ස් එක කීයක්ද කියලා කිය? 20ක්. 15ක්. ටෝයිස්වලට ටැක්සික සිට හාර්සිය ඒක තමයි ටෝයිස් නැත්තේ මම් බැලයක මම් ඉති පොඩිකට පසටයක් ගෙනතු රුපිය පාවද හකරු හපලහ ලසි කර පිස්සුලගෙලදී මගින් අහන්න බබන් ඩයිලා අඩුම ලෙවල් එක ඩයිපරකට ටැක්ස් ගහන රටේ ඒක අපි කරුපියල් නවසිය අතන පාල හරි මට හිතාගන්න බෑ කොහොමද ඒක ඒක කොමස් එක වැඩ කරේ කොහොමද මට තේරෙන්නේ ටෝයිස් හදන රටන්නේ බම් මේක ටෝයිස් නෑ බයි තම ප්‍රොඩක්ට් එක අපිකගේ රුපියල් 900ට තියෙනවා නම් මට කොහොමද ඇමතුමට කොල් ඇදදිලන අරක පන්න ගන්න එතකොට ගවන්න ඌ ප්‍රමෝට් කරන ආපව අර ගොක්කොල වලින් බැටිවලින් ඒස්ටේ අපේ හොඳනම නැකල දීන එක තමයි ඔවාගේ ප්‍රශ්නීද න මේ මන්ද විරට අද ටෙක්කතා ටෙක්කතාන චොරම වෙලා කියන <laughs> අද සයිට්‍රැක් කතාට යන්න යන්නන්නේ වැඩටිකිද උඹට දාල් දෙන්න පැය විනඩි පහ යෝගයට වෙන කරන්න පැයක්කේ <laughs> ඇතිනේ කට්ටේ කල්තිබ ලයු කරන්න කියලා කට්ටේ කල්තිබ <laughs> මොකද ගෙට්ටු ගෙට එකක් කරන්න කියලා තව කට්ටේ කල්තිබ ලොකු කතා කියලා තිබ්බා මොකද උඹලා කරන්නේ නැත්තම් හර්ෂය එන්නේ ආයිතින් ආයින් බෙන්න දාම පාටිය දාපන් එහම ආයින් මේ මොනවා කිව්වද අපි ඊ ඊ රෑ තමයි මම පොඩ්ඩක් හරි කතා කරේ නේ දැන් කාටද කුන්ටෙන් කාට හරි කියලා කතා කරේ අපි <laughs> ඒකත් උඹ කිව්වෙ ඉන්න මට මතක් වෙන්නේ නැත්නම් මට ඒ මතක් වෙන්නේ නැහැ මේ මේක ගොඩ ප්‍රශ්න තියෙනවා අපි ඊළඟ සතියේ දාන්න. අද එන්නේ නැහැ නේද මම එක දවසක් gift එකක් දුන්නේ නැහැ කොහොම හරි. ආ මේ කෝපටික දිනවා. අන්න මම ඔබලා කෝපටික. මෝ යහනකට මං හිතුවා වංචාවක් වෙලා කියලා. මංගේ දේදගතර වා ය අදදි මෝහරි කරන්න මේ ඉදි හැම දම් පොලුනේ කියන්න වැ කියන්න පොල් පොල් වූ අද අදායනකං අපට සුවර අයන අය ෆිස්සදාගෙන එන්න මේ වෙලා ඩිස්කනෙක් ඩිස්කනෙක් වුණාද බබට කෝල් බැකුත් කරාද බාබේ දන්නෙත් නැනව කෝල් බැක නෑ නෑ අපව ඒක කනෙක් වුණා මේ ස්කයිප් ඔය වෙලා ගියද බා මට ඔව් නෑ අපිට දැන් මෙහෙ වෙලා 7යි නෑ උඩ පැය 4යි මට 11 මාර දැන් කොහොමද මචං නැත්තම් ඕස්ට්‍රේලියා ගත්තොත් රටක් හැටියට හොඳයි මම සීතලයිද හොඳ හොඳ රටක් හැටියට අවුලක් නෑ සීතලයි ප්‍රොසෙස් කොහොමද ප්‍රොසෙස් ලංකාව වගේද නෑ ප්‍රසෙස්න හොඳ ඇතර මේ දමයි යන්න නාව පබ්ලික් ට්‍රන්ස්පර්ට් එක මේ පබ්ලික් ට්‍රන්ස්පර්ට පට කල යන ඉගන මේ බංගු අරගෙන ක්‍රෆික් ලයි කපාගෙන අපි අපික්ට නගල් දන්න ඒව තමයි බොම කෙලින් එනකොට ඩබසික් දන බස් ලන්න එක පුල්ලිය අත්තම ඔස්ට්‍රලිය උම හතරම ගන්ති ගැන ඩබසික් හැස né? ඒ කවුදනේ පටන් ගත කවුදනේ පටන් ගැන හරිය ඩ්‍රය කරනතය වාන කැලිවනම් වෙන්න මොකද මේ මේ වට රවුන්ගලම කඩාගෙන ස්පීට් දාන්න දකුණ දකුණ ඉට දෙන්නවද නත්තා ඔහෙලි වෙනස් දකුණු නවත්තන්න බලාගෙනන්න <laughs> දැ එහෙමචන් ඒ එන්නකට ගත්තම ටක්ගල ඒ ස්පීඩ්ක ගෙන නත පිට පස්ස කයිල්ල ඩෝගලවන්න පිටි පස්ස තර පැනික්කන අපි මොනාද කර උඹෝ ගැන පිත්ල දින්නට උඹ කැන්කරක මරන්න ඇතුවනේ YouTube මූ අදරගටපල රැවලෙන්ත අපේ හොදල ඩොස්ටලි චල්ල එක කමිට බේන්න මේ හොයිංග්‍රීසි මෙහිංග්‍රීසි වෙනස්තක එහෙම සු හිගන්න ඉංග්‍රීසි කලා මේ <laughs> මන්ට මේට් කියලද ඇමවාක්‍ය වන්තිවට මේට් කියලද මයිට් කොඩියුන ඉංග්‍රිසි කතා කරන්න ගැන ඇතරම යපෝ යන්න ඇනතන ඉංග්‍රිසි කතා අවයු මයිට් කැඟරුව කන ඇතරනේ කැඟරුමස් කියදම කියලක එවන්න බැරි ඔය පැත කැන්ගරු මරන්න බෑයම කියලා මුකුත් කැන්ගරුනියම් <laughs> මදුරු මැරණගේ මැරණ වාහනල අදින වාහන ඉවර ඇදිනේවා ඔක්කොම ඒවර බෆරයම තියෙන ලොකට දුරද යන මේ වැදිච්චකන් දාගත්ත පිට පස්සර ගෙතර මටිෆයි කර කියරල්ල ගන්න මේ අල්ලනන ගොල්බ කටේ පයින පිට පසර මේ ඔහට Google ඔන්නල ඉන්ටරෙට් දෙෙන ඉන්ටර් ්‍රීද පයිෆයි වයිෆයි වයිෆයි තින වයිෆයි තින බස්ස මේ රටට වයිෆයි තින බස්සල වයිෆයි නැද අඩු පබ්ලික් ට්‍රන්ස්පොට් වයිෆයි තින විල්ලත් මේ ත්‍රේලා අඩ ත්‍රීල නැත ඔහ ත්‍රීල නැතප ඒකදා ලොකුම හදිස්්‍යකර හදිසිය යන්න යන්න උඹට බයිසිකල උඹට මං කියන හොඳම ඉනවේෂන් එකට ්‍රීවිල සෙට් කරවා ඔය රට ඉරක් කරට කරන්න පුල හොඳ වැඩට ගැමුණුව ගන්න කලින් ට බස් සමිතියක් දාල්දිය එකසේ මේ පරමන්න මේ පස්සෙ ලෙක්ුණ මේ පර පෙට වැඩි වෙලා කට්ටිය පොලි මිදලර ගලන ගහලම් මත තුනකට කව කර සිත් ගල තුනකට පොලි දල පෙට ලඩුගන්න ඇතිවුන්ට දුවන් ගීල ගෙදර ඒක ගමන්න ත්‍රීලරල ගන වැඩි කරන්න නවල හරිදා මං කල්පන කර ගිය පාර අඩු කරපෙලා මුන් ගණවඩු කරන්න ගේ පාර කරන හල මේ පාට්ස් කරමින් වැඩි කර වැඩි කල්ල අපේ ඔබිස පහුවෙන්ද ඕ හැටකටතු හදාගෙන එක කිලමීටර පලවෙෙන එක මට පලූ හැට කරලා ඔක්කම එම කියන්නේ ඇ උබ වගේ කියන්න අඩු උබේ අද සර්ජලා හයසී ගන පෙන්න ඔබම මොකක්ද දැ මේ වෙලා ම එනක පහටන බං එහෙමනේ මං ගැන ඔවරෝල් ගත්තම් පයිඩබල රෝල් ම යන්න ඕබ දයනව හැමකට ඇත්තියනවා හැමේ ගමලා මන්නන් කියන්නේ වචන් ක්‍රීලරල මන නගින්නෙමනෑමට එක ලේසියෙන් සින්න අනිකමන් ජීවිතය පත්දුවනතිල් නොක නගින්න අර ගියන්න අඩුව රෝධාතරගේ වටට ගිල්ල යනගම්ම ලේපිච්ච නෝදාන දිට ඊට පස කතන්දරටය තු යන්න පරට බයින මේට බයින පාරයන නිත්‍රීල රොක්කොටම් බයින මුන් යන විදිරතා මත්‍ය මේර මේ වෙලා තින කල දේගන්න ඊට පසුගේ පක්ෂ පොඩ්ඩක් බල්ල පක්ෂ පක්ෂර කතා කරන්න පක්ෂට බයින්න ඇතයිටස ට්‍රික් මගත දෙන මහතම මීටරලට යන්න මාත්‍යම මේ ට්‍රික්ක අපිට ආරයමාරු ඇයිදන් ගොහර ගිල්ල වටයක් ගහ දාගන්නන්න එතන බෑ අපි බැහල අපි පාර පහි කෙලින්ගෙනවා සමහරු නැගැම්පසි කරන ඒ පැතර යන්නගේ මං කියන්නේ මන්නගේ මිනිස්සු ත්‍රීවිලර් වර්ජනය කරන්න ඇඟටත් හොඳනිම පයින්යන මම ඉතින් ටෝස් පයින්ග එ හැමට සුදසතියක් සුබරාත්ය න ආපු කටේ තිල්ල ලබස තෙනවා ට්‍රයකත්දන්න තැක මල්ලලා කොලට එක බල කොල්ටි කවුලන්න මට ඇහෙනවා ඒක රෙකෝඩ් හොඳයි බයි බබයි